අවසරයි කරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට නැත්නම් කමඨාන් සුද්ධ කිරීමට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මම ඊයේ කරපු හැඳින්වීමමයි මේ වෙලාවේ මතක් කරන්න තියෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අර ගන්නවා අතර වාරයේදී කාට හරි ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා අපට ඉඟි කරන්නයි කියලා ඉල්ලා හිටනවා දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී ප්‍රථමයෙන් වම දකුණ ලෙස පාදයේ තබන ආකාරය බැලූ අතර එසේ අඩි 20ක් 30ක් පමණ තැබීමේදී පාදයේ යටිපතුල හා සක්මන ස්පර්ශ වන ආකාරය එහි වෙනස් වීම සත්පරහකට තද භවයේ වෙනස් වන බව අධ්‍යයනය කෙලිමි. එසේ තවදුරටත් සක්මන් කිරීමේදී පාදය හා සක්මන ස්පර්ශ වන ස්ථානයෙන් ඇතිකරනු ලබන තල්ලුවක් වරහන් තෙරපුමක් නිසා ශරීරයේ චලනය වෙන බව වරහන් ඇතුළේ ඉදිරියට ගමන් කරන ආකාරය දැකගත හැකි විය. එය හබලක් ආධාරයෙන් උරුවක් ගමන් කරවීමකට සමාන ආකාරයෙන් අවබෝධ කරගතිමි. මේ ආකාරයෙන් දිගින් දිගටම සක්මන කිරීමේදී පාදයෙන් ඉවත් වී ආස්වාදය හා ප්‍රස්වාසය දෙස සිත යොමු විය. පරයන්කේදී මෙන්ම සක්මනේදීද ආස්වාසයේ මුල මැද සහ අගත් හොඳින් වෙන්කර හඳුනා ගැනීමට හැකියාව ලැබුණි. සක්මන් කිරීමේදී සිත වරින් වර වෙනත් බාහිර අරමුණු කෙරෙහි යොමු වූ බවද නැවතත් පාදයට හෝ ආස්වාසයට සිත යොමු කළ හැකි විය. ස්වාමින් වහන්සේ මෙසේ සක්මන් භාවනාව අතරතුර ආස්වාසය හා ප්‍රස්වාසය නිරීක්ෂණය කිරීම සුදුසු වන්නේද? එසේ සුදුසු නම් ඒ දිනු කරමින් ඉදිරියට සක්මන් භාවනාව කිරීම සඳහා සුදුසු උපදෙස් ලබා දෙන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි. අවසාන වාක්‍යයට විතරක් උත්තර දෙනවනම් ශක්මන් කරනකොට හැකි හැම වෙලාවකදීම මූල කර්මස්ථානයේ වශයෙන් දාල වශයෙන් කියන්නේ මේ পায় පොළවේ ගැටෙන එක. ඉතින් එතකොට දැනෙන ආනාපානය ඒකට පිළිලයක්. ඒකට මේ තනකොලයක් අපිට කුෂ්කර්මයේ උගන්වනවා බටුපාත්තික වෙන මිරිස් ගහ තනකොල. මිරිස් පාත්ති වෙන බටු ගහ තනකොල. එනිසා ගලවලා දාන්න ඕනේ. එහෙම නැත්නම් ඒක නෙමෙයි ප්‍රධාන දේ කියලා හිතා ගන්න. ඒක නිසා ආහනපාන කියලා කියන වැරදියක් නෙවෙයි සතියේ තියෙන්නේ. නමුත් ඉස්සලා තියෙන කනට වැඩිය පස්සේ ආපු අඟ ලොකු වෙලා දැන් අඟේ ඉඳලා කන කනවා. දෙකයි උපදෙස් දෙකයි දෙන්න තියෙන්නේ. ඉස්සලා තියෙන කනට පස්සේ පස්සේ ආපු අඟ ලොකු කරගන්න. ඊට පස්සේ අඟේ ඉඳලා කන කනවා. ඉතින් ඊට පස්සේ දැන් ආනවා ඒක හොඳට සැක උපදවලා තියෙනවා. හොඳයි ඒක නිසා මට ලේසි එකෙන් උත්තරේ බස්සන්ඩ එහෙමනම් දැන් ආනාපාන දිගේ දිනු කරගෙන යන්නේ කොහොමද කියලා අහනවා. මේ අපේ මූලික ගිවිසුම තියෙන සක්මනත් එක්ක. ඒ නිසා මේ මේ වගේ දේවල් එනකොට ප්‍රධාන නිෂ්පාදනයේ සහ අතුරු නිෂ්පාදනයේ වෙන් කළ දැන ගන්න ඕන. පළවෙනි ප්‍රමුඛතාවය සහ අනෙකුත් දේවල්. මේ දේ වෙන් කර ගන්න බැරි නිසා තමයි මේ සංසාරේ අපි දුක් විඳින්නේ. අම්මයි තාත්තා තමන්ගේ යුතුයකම් කරන්න යන්නේ නැතුව දරුවන්ගේ යුතුයකම් කරනවා. නැත්නම් වෙන කෙටි නැන්දාගේ මාමගේ යුතුයකම් කරන්න ගියාම වැඩේ වෙන්නේ නැහැ. නායකයා නායකයා කටයුතු කරනවා නම් ඊටු කට්ටිය වැඩටික ලස්සනට සිද්ධ වෙනවා. අපි මේ නායකම දීදී වෙන කට්ටියක වැඩ කරන්න ගියාම නායකම අයාලෙට යනවා. ඒ නිසා මේ මූල ඉන්න මොන ඉරියව්වේ හරි පරියන්කේ සක්මනේ ජීඳ වැඩ කරනකොට මම ക്ഷേමයේ පිනිස සාන්තිය පිනිස කෙලෙස් අඩුවීම පිණිස කොයි අරමුණද ආශ්‍රය කරන්න කියලා දන්නේ නැත්නම් අනාතයි. අසරණයි. ඒ නිසා මේක හොඳ නිදර්ශනයක් දෙනවා මේ ජීවිතේකනට බයින වගේ තේරුණාට නිදර්ශනයක් දෙනවා සක්මන් කරනකොට ආනපන හොඳට වැඩෙනවා. මේ තමයි මාර්යාගේ සෙල්ලම. මේ දැන් අපි ලොකු සාචින්නකොට කතාවක් කිව්වා මම හිතන්නේ මේ අපේ අංගවංශල මෛත්‍රික තරහ වෙන එකක් නැහැ කියලා. ආමසු කෙනෙක් ඕනේ බිස්නස් එකක් පටන් ගත්තොත් හරියනවා කියනවා. හැබැයි මහානකම ඇර. මම මට සමා වෙන්න ඕනේ කිව්වට ඕගොල්ලන්ට හැරෙන්න හම්බ වෙන්නේ අපි වැඩක් කරුවොත් එහෙම. හැබැයි මාර පාක්ෂික වැඩ. 100 200ක් හරියනවා. ඊයන්ට ඊර්ෂ්‍යා හිතෙන් ගන්න ඇස්සසකම පටන් ගන්න නස්තරයක් පටන් ගන්න ඕන එකක් පටන් ගන්න හරියනවා. හැබැයි මහානකම හැර. ඒ ඔක්කොම දීලා තියෙන්නේ මහානකම බලක් ගන්න. ඉතින් ඒවට අපි සම්මාන දීගෙන ප්‍රස්ති ස්තෝත්‍ර ගන්න ගියාම මායයට තමයි අපි පොහොර දාන්නේ. ඒ නිසා තමන් සක්මන් කරනකොට ආනාපානෙ මතුවීම ලොකු මංගල කාරණාවක්. හැබැයි මේ මංගල කාරණා අවමංගල කරන්න එපා. ඒකට ප්‍රමුඛතාවය දීලා සක්මන අමතක කරනවා නම් ඉතින් අර ඉස්සලා ආපු අඟ තීදි කන තීදි පස්සේ ආපු අඟ ලොක් කරගත්තා වෙනවා. මේ පුංචි සියුම් කාරණාවක් මම මේ කියන්නේ. හැබැයි අපේ ජීවිතය අපිට වැරදිලා තියෙන තන් තමයි. කල යුතු යුතුකම පැත්තක තියේදී බල්ලගේ වැඩේ බූරුවට බාර දීලා ඉතින් බූරුව තප්පුලන්න හදනවා. බල්ලගේ වැඩේ බල්ල කරගන්න ගන්නේ නැත්නම් නිකන්. ඉතින් ඒ වගේම තව එක වාක්‍යයකට මට අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඒ සක්මන් කරනකොට හිත පිට යන අවස්ථාවල් තියෙනවායි කියලා. ඉතින් මම මෙහෙම චෝදනා ස්වරූපයෙන් කතා කරනකොට මේ ප්‍රශ්න කරු සමාජලාට ඉදිරිපත් වෙන එකක් නැති වෙනවා. එහෙම නොවේවා ඉදිරිපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ඒ සක්මනේ ඉන්නකොට පිට පිට යද්දී Taman ඇවිදින බවට දැනීමක් තියෙනවද නැත්නම් මම ඇවිදිනවද නැත්නම් හිටගෙනද ඉඳගෙනද නිදාගෙනද කියන තරම්වත් Tamanට මේ සක්මනේ මේ හිත පිට යාම නිසා කලකොල භාවයක් තියෙනවා නැත්නම් හිත පිට ගියාට ඇවිදින බව පිළිබඳ දැනීමක් තිබුණාද කියලා මම ආසයි දැනගන්න ඒ ලියුපු එක්කනාගෙන් කැමැතිනම් සාකච්ඡාවට අපිට උදව්වක් දෙන්න. ඇවිදින බව අව දැනගෙන තමයි මගේ ආස්වාදය හා ප්‍රස්වාසය එකට හිත ඇවිදින. නෑ ඒක හරි. ඒක වෙනකොට ඇවිදින බව දැන ගැනීම පමණමයි කරන්න ඕන. අනව වැටුණාට කමන්නේ. ඒකට අවධානය යොමු කරන්නේ. මම වෙන වාක්‍යයකට අවධානය යොමු කරන්නේ. මේකේ ලියවිලා තියෙනවා මම සක්මන් කරනකොට හිත පිට යන බවක් තිබුණා කියලා. ඒකට ආනාපානෙත් මේ කතා කරන්නේ සක්මනක් නෙවෙයි. මට සද්දයක් වෙන්නේ නැති, වේදනාවක් වෙන්නේ නැති, හිතවිලක් වෙන්නේ නැති. අනිත් වගේ සද්ද වේදනා හිතවිලට හිත පිට ගියාට ඒ වෙලාවේ දල වශයෙන් මම ඇවිදීමින් ඉන්නේ. ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියන දැනීම තමයි තිබුණද නැත්නම් ඇවිදින බවවත් නොතේරෙන විදිහට මගේ හිත බාහිර අරමුණ වලට විසිරී ගියාද කියන ප්‍රශ්නේ අහන්නේ. ඇවිදිනවා දැනගෙන තමයි හිත පිටනවා ඒකම හිත අවධානය ඇවිදිනට යොමු කරගන්න කියන්නේ. මේ මේ වාක්‍ය මට විස්තර කරන්න අවසරයි. ඒ කියන්නේ මගේ හිත දන්නවා සද්දකට ගියා. නමුත් ගිය ගමන් දන්න මන් නන්නත් ආරයි කියලා ආපහු ආන ඇවිදීමට ගන්න ඕන බව මම දන්නවා. වේදනාවට යනවා හිතවිල්ලට යනවා මේ නිසා මේ මම ඉන්නේ නුහුරු තැනක නොගැලපෙන තැනක කෙලස් තියෙන තැනක මම ආයෙත් නික්ලේශී තැනට එන්න ඕනේ ආරක්ෂක තැනට එන්න ඕනේ කියලා දැන් ඇතුලේ ක්‍රියාවත් වෙන ශක්තියක් තියෙනවනේ මේ ශක්තිය තමන් කොහොමද මම මේ ප්‍රශ්නේ අහන්නේ ඒ හිතලා ගත්ත දෙයක්ද නැත්නම් මේ ඇඟෙන්ම ආපු ශක්තියද කොහොමද මේ මේ වැරදි දේ වැරදි තැන ඉන්නේ කියලා දැනගන්න දේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා අහන්නේ මම එතකොට ඒක අම්මා අප්පා දීපු බුදලෙද? පොත්පත් වලින් ගත්ත එකක්ද? යාඥා කරලා ගත්ත එකක්ද? දන් දීලා ගත්ත එකක්ද? සිල්ල කළා ගත්ත එකක්ද නැහැ. ඔන්න ඕකට තමයි භාවනාව කියන්නේ. භාවනා කරනකොට හිත පිට යනකොට පිට ගියා කියලා දන්නවා. ඊට පස්සේ ආරක්ෂක භූමියක් දාන්න. එයා ඉතින් නිවනේ තමයි ඉන්නේ. කවුරුත් දීපද නෙවෙයිනේ අපි මේ තටබල තටබල හිත පිට යනකොට ගෙනත් දාලා ගෙනත් දාලා හුරු කරගත්ත දෙන්නේ. දැන් ඒක ඉබේ ක්‍රියාත්මක වෙනවනේ. හිත පිට යනකොටම ආ වැරදුනා මම දැන් මෙතෙන් එන්න ඕන කියලා බුදුදෙන අපිට සහතිකයක් දෙනවා මරණ මොහොතේ වික්ෂිප්ත භාවයෙන් මැරුණත් සතිය පුරුදු කරු මනුෂයා සුගතියට යනවා සුගතියට ගියාට පස්සේ අර ඉස්සල්ලා ආත්ම පුරුදු කරපු සතිය මතක් වෙච්ච දවසේ ශීඝ්‍ර විපස්සනා දිනුවක් ලබනවා ඒ නිසා මම ඉල්ලා හිටන මේක හිත පිට යාමක් කියලා කියන්න එපා මේක සතිය දිනුන අවස්ථාවක් මේක සතිය කරලා අවස්ථාවක් කියලා තමන්ම සාප කරගත්තොත් ඒකට තමයි පෘථග්ජනකම කියන්නේ නිසා වාර්තා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම සක්මන් කරනකොට හරියටම සක්මන මේ වම මේ දකුණු වගේ හබල් ගානකට පදිනවා වගේ මට තේරෙනවා. තව අවස්ථාවක් තියෙනවා මම සක්මන් කරද්දී හොඳට ආස්වාස් ප්‍රස්වාස තේරෙනවා. ඊට පස්සේ තව අවස්ථාවක් තියෙනවා හිත පිට යනවා. හැබැයි හිත පිට ගියාට මම ඇවිදින බව දන්නවා. නැත්නම් ආපහු ඇවිදින බවට හිත තියාගන්න ඕන බවට පරෝපදේශ රහිතව ඇතුලේ යන්ත්‍රයක් වැඩ කරනවා. එච්චරයි ওই අන්තිමට කියපේක තමයි Taman උපයපු දේ මේ ජීවිතේ. ඒක සංසාරයෙන් ආපු එකක් නෙවෙයි. ඒක කවදාකවත් අපේ බාහිර ශාස්ත්‍ර වලින් අපිට උගන්වන දෙයක්වත් නෙවෙයි. නමුත් මේකට නිඳා වෙන ස්වරූපෙන් ලියලා තියෙනවා. බාර ගන්නවද? වාක්‍ය කියවන්න බෑ. පුළුවන්ද කියලා ඒකේ ඒ මේක නොදැනීමෙන් ලියවිච්ච වාක්‍ය පොඩ්ඩක් එලිමත් කරගත්තොත් ඒක මම හිතන්නේ අනික් අයටත් සිහි බුද්ධිය එලව ගන්න ලේසියි. මෙයා මේ ආකාරයෙන් දිගින් දිගටම සක්මන කිරීමේදී පාදයෙන් සිත ඉවත් වී ආස්වාදය හා ප්‍රස්වාදය දෙස සිත යොමු වේ. පර්යාංකයේදී මෙන්න සක්මනේදී ආස්වාදයේ මුලැමැදාගත් හොඳින් වෙන් කර හඳුනා ගැනීමට හැකියාව ලැබුණි. සක්මන් කිරීමේදී සිත වරින් වර වෙනත් බාහිර අරමුණු කෙරෙහි යොමුවද නැවතත් පාදයට හෝ ආස්වාදයට සිත යොමු කළ හැකි විය. අන්න ඒ වාක්‍යය මම විස්තර කෙරුවේ. දැන් මම දෙනවා අභ්‍යාසයක් දැන් මේ මේ දැන් කමඨාන් සුද්ධුණයි කියලා හිතන්නකෝ. දැන් මේ වාක්‍ය කියනවනම් කොහොමද කියන්නේ? දැන් මේක නිවැරදි කරලා මේ කමඨාන සුද්ධ කරගත්තට පස්සේ මම සක්මණේදී හෝ පිටදී හෝ මගේ හිත පිට යනවා. එතකොට මම නැවත සක්මණට හෝ පරියන්කේ පිම්බීම ආසස් පසල් හිත ගන්නවා. එතකොට හිත පිට යනවා කියන වචනේ මේ විදිහට සාහසික විදියට අභූත චෝදනා නකරන මේ චිත්තක්ෂණයට නැත්නම් මොකද්ද දැන් කියන්නේ කොහොමද මේක වාර්තා කරන්නේ මේ මයික් එක හද පරියන්කේදී හෝ සක්මනේදී කිසියම් චිත්තක්ෂණයන් නිසා සිත පිට ගියේ නම් එය මා එය එහි මුලවදාගේ නිවැරදිව හඳුනාගෙන නැවත පරියන්කයට හෝ සක්මනේ මූලික අරමුණ කෙරෙහි සිත යොමු කිරීමට හැකියාව ලැබිය යුතුයි කියලා තමයි නිවැරදි නෑ හැකියාව වැඩි යුතු කියන කෙනෙක් පොතේ දැනුමනේ දැන් මෙතන අත්දැකපු දේ අල්ලියලා තියෙන්නේ ඒ නිසා කියනවනේ මේක හිත පිට යෑමක් කියලා සාහසික වෙන්නේ නැතුව සමහර විටක මට මූල කර්මස්ථානයේ වෙන දැන් වලට හිත යනවා ඒක හිත පිට යෑමක් නෙවෙයි සතියමයි එතකොට මට අනාරක්ෂිත බවක් වැටෙනවා මට ගෝචර භූමියේ පැන්නයි කියලා වැටහෙනවා මට තේරෙනවා එතකොට මයි ගෝචර භූමියේ මෙතන කියලා එන්න කිසි බාධාවක් නැහැ මෙන්න මේ ගෝචර භූමියේ හැසිරෙන තාක්කල් අපි අප්පගේ බූදලේ ඉන්න වෙලාව වගේ කියලා බුදුහාමුදුරු කියනවා. ගෝචර භූමියෙන් පිට ගියාට පස්සේ තියෙන භයානකම දේ තමයි ඒක දන්නේ නැත්නම් කෙලින්ම මාරපාක්ෂිකයි. දන්නවනම් බුදුහාමුදුරු පේනවා. මෙතන බුදුහාමුදුරු ඉන්නවා. මට එන්න කිසි බාධාවක් නැහැ. ඒ මානවත් මනුස්සකම කියලා කියන්නේ වැරදි තැන ඉඳගෙන සතියට එන්න කිසිම බාධාවක් මාය ළඟවත් නැහැ. කෙලෙස් වලවත් නැහැ කාගේ ළඟවත් නැහැ. අන්න ඒක දැකපු දවසේ නිවන්. වැරදින එක සාධාරණයි. වැරදුනාට පස්සේ කළ යුත්ත දන්නවා. නැවත ආපහු වෙන්න කිසිම බාධාවක් ලෝකේ නැහැ. මෙන්න මේ තියෙන දේවල් බාධාවල් කරගන්නකොට තමයි මායයට ඉඩෙන්නේ. නිසා ඕන තරම් හිත පිට යන්න දෙන්න ප්‍රශ්නයක් නැහැ. Taman දැනගන්න ඕනේ මෙන්න මෙතන ගෙන පස්සේ අරසාව තියෙනවා. පිට ඉනකොට පිට ඉන බවක් දාන්න. අනාරක්ෂිත බවක් දාන්නවා. සැකමසු බවක් දාන්නවා. ඒක ගැන ඉතර සැකමසු වෙන්නත් එපා අනාරක්ෂිත වලට කෙලස් කියනවා. අපි පුළුවන් ඉක්මනින් ආයෙ ගෙනල්ලා බබා තොටිල්ලේ තියෙනවා. ආය අම්මගේ උඩකොට දාන නැත්නම් ආපහු සතිය පිටවනවා නම් පිට යන්න යන්න ජොලියක් එනවනේ. නැද්ද මං ආන්නේ? දැන් මේ හිත පිට යනකොට සාප කර කර ඉන්නේ සතිය කරනකොට දැන් තේරෙනවා උඹට පුල්ලුවන් රත්තිය දොක් ගහවා. මම මේ ඉංජු ගියනකොට කුක්කගේ ඇතුලේ. ඉතින් එහෙනම් ඒ කුක්ක හොඳයි. අන්න ඒක තමයි හිතේ වශී භාවය කියන්නේ. මේක සතිය විකූර්වණයක්. සතිය අතිරේක ලක්ෂණ නිසා හිත පිට ගියා හෝ සතිය ගැඩිමක් නෙවෙයි. සතිය අතුවිති විහිදි වැඩෙන අවස්ථාවක්. සතිය විවිධාංගීකරණය වෙන අවස්ථාවක්. ඉතින් යෝගාවචර මේකට අනුග්‍රහ කරේ නැත්නම් අජයෝ මගේ හිත පිට ගියා කියලා කන බෙන්න කන බින්දම් අහන්න ගත්තොත් කිසිම කලබල වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ තව දුරට කොහොමද සක්මන වර්ධනය කරගන්නේ කියලා තමයි කියන්නේ. මේක ඉතින් සක්මන විතරක් නෙමෙයි සතිය වැඩෙන කොයි ඉරියව්වෙත් අපි යාට කියනවා ඉඳගෙන වාඩි වෙලා මේක සම්බර කරලා සහැල්ලු කරන මේක තමයි ඔබේ තිප්පල කරගනි මේක පැලැස්ස කරගනි මේක අම්මා ගොඩොක්ක කරගනි මේක ക്ഷേම භූමිය කරගනි මේක සතියට අරමුණ කරගනි මේක නිමිති කරපන් ඒකල අපි ඒකට අනුග්‍රහ කරනවා ඒකට මෙයා පැදුරට අනුග්‍රහ පයින්ලා යනවනේ පැනලා ගියාට පස්සේ කලබල වුණාට තමයි පස්සේ මම මාරයා ඉන්නේ දැන් කලබල වෙන්න එපා දැන් මේ අරමුණේ නෙවෙයි ඉන්නේ දැන් ඉනිට වැඩිය අනතුරුදායක අරමුණක දැන් ඉනිට වැඩිය මේ විවෘත වෙච්ච අරමුණක අප්පගේ බුදලින් පිට. ඒකට ඒක දන්නවනම් එන්නේ දැන ගැනීම අම්මා අප්පා දීප එකක් නෙවෙයි. පොතේ දැනුමෙන් ගත් එකකුත් නෙවෙයි. වෙන පින්කමකින් ගන්නත් බෑ. මේක ලක්ෂ වාරයක් වරද්දලා වරද්දලා තියෙනවා something wrong සම්බයක්. කොයි හරි මොකක් හරි වැරදිලා. එතකොටම Taman දන්නවා හරි. හරි තැන මේකයි කියලා දන්නවනම් කිසිම කරදරයක් නැහැ. රත් වෙච්ච පිහකින් බටර් කැල්ලක් කපන වගේ ආයෙත් මෙතෙන්ට එන්න පුළුවන්. තවත් ඕන රහසක් තියෙනවා. ඇවිල්ලා බලනකොට මේ කලබිලක් නැහැ. රස්තිය දොක් ගහලා ඇවිල්ලා බලන්න අර ආනාපාන සංසුන් වෙලා තියෙනවා. ඉතින් ඒ අතරමැද කෙලස් නැහැ. ඉතින් ඒ අතරමැද කෙලස් කැඩුනා, මාරය ආවා, හිත පිට ගියා, කනපින්දන් ගැහුවනම් ඒකට කෙලස් කියනවා. ඒකට කෙලසෙනවා. ඉතින් මේකෙදි මේ කමඨාන සුද්ධ වෙනවා නම් හරියට මේ සාකච්ඡා කරන එක sannivedana වෙනවා නම් හිතන්න මේක මිනිස්සුයෙකුට අර වෙන කාටට කරන්න පුළුවන් පරිශන නැද්ද කියලා. හිතන්න කවදා හරි මේක තමන්ම කළ පුරුද්දෙන් බේර ගන්න මිසක් මොනම පොතකවත් ලියන්න පුළුවන්ද කියලා. මොන පිනකින්වත් මේක ගන්න පුළුවන්ද කියලා. මොන ශිල්පීය දක්ෂකම තිබුණාද? තමන් කෙරේ අනුකම්පා කරන්න ඕනේ. වරදින එක මනුස්ස ගතිය. තමාව දෙන එක දේව ගතිය. මෙතන සමාව කියලා කියන්නේ අර ආපව පළපුරුදු ക്ഷേම භූමියට ගෙනලා අතාරින්න. අතහැරපස්සේ මේ ආයෙ පිසුකේ. ආයෙ වයින්නවා. තොටිල්ලට දාපුවම බබා බැන්නා. එහෙම තමයි හැදෙන එක. අතුටිල දාපුවා හිටියනම් ਉਹ බබ්මනේ. විජිටබල්ලි බරුව හැදෙන්නේ නැති අංශභාග කොල්ලෙක් නම් ඔන්න තොටිල දාපුවා හිටිනවා. කුරහංගලත් අරගෙන යන්නේ කොල්ලා. කුරහංගල බැන්දොත් කුරහංගල අරගෙන යනවා. වංගිරිය බැන්දොත් වංගිරිය යනවා. අන්තිමට උණ ගහකට බැන්දුවා උණ ගහ කරේ තියන්නේ ගැලු වේලු සුමනයා. ඒවුන් තමයි රටට වැඩ කරන්නේ. ඔය බුබ්බඩේ වගේ පැත්ත කරලා ඉන්නේ හිත්වලින් සර්වතන් සගය කරන්නේ නැහැ. සර්වතන් සිකියතුන හැම හිත කීකරුව සමාධියේ ඉන්නවා නම් ජොලියක් තියෙනවා හැබැයි කෙලස් කැපෙන්නේ නැහැ ගොයියෝ. මෙතන කැපෙනවනේ මෙතන තේරෙනවනේ. ඉතින් මේ මම වෙලා ගත්ත වැඩි ඇති මේ එක ප්‍රශ්නෙකට. නමුත් මම හිතනවා මේ වගේ දෙයක් සාකච්ඡා කරපුවාම අනික් අයට මේක අල්ල ගන්න පුළුවන් වෙයි නැත්නම් මේක ලක්ෂිකුත් එකක් ප්‍රශ්න ඇති කරගන්න. මේ ප්‍රශ්නයක් නෙමෙයි උත්තරයක්. මේක ප්‍රශ්නයක් නෙමෙයි උත්තරයක්. ප්‍රශ්නේ අහන ක්‍රමේ හරියට ප්‍රශ්න ලියන්න දන්නවනම් ඒක මතු කරනකොට එක්කෙනෙක්ගේ කමඨාන සුද්ධ කරනකොට ඒකට එලෙමිලා පෙළපෙලින ඔක්කොම කමඨාන සුද්ධ වෙනවා. ඒ නිසා මම හරි කැමැති මේ පොදු කමඨාන සුද්ධ කිරීමේ වැඩපිළිවෙලට හැබැයි ජර ඔක්කොම ප්‍රශ්න මේ වගේ විග්‍රහ වෙන්නේ නැහැ. එලෙමිච්ච පෙළමිච්ච ප්‍රශ්නයක් ආවොත් ඒක විසුතුරු කරලා පතුරු ගහලා බලන එක තමයි කරන වැඩේ. ඒක නිසා මේ ආය අහන්න එපා සක්මන දිනු කරන්න හැටි. ආය ගන්න මට ඕන පිස්සුවක් කියලා මම දන්නවා ඔබ වශී කරගන්න හැටි. මම දන්නවා බාපව මං ඉන්න තැන ගන්න හැටි ඒ නිසා සක්මණේදිත් ඒක කරන්න පරියන්කෙදිත් ඒක කරන්න නින්දෙදිත් ඒක කරන්න හැතපෙන ඉරියව්වෙත් ඒක කරන්න ඕන ඉරියව්වක භාවනාවක් වෙනවා ඒක. ගරු ස්වාමීන් වහන්සේ මම පළමු වරට භාවනාවට ආව කෙනෙක් පිම්බීම හැකිලිම වැඩි වෙමින් සතිය ලැබුණා වගේ මට සතුටක් දැනුණා. මට දැනගන්න ඕනේ සතිපට්ඨාන භාවනාව වඩන්න ඔබ වහන්සේගේ පිහිටපතමි. ඉතින් මේක සතිපට්ඨානේ වඩනවා තමයි. ඉතින් වතුර ඉන්න මාළුවා දන්නේ වතුර ඉන්න බව. ඌ ගිහලා හයිඩ්‍රොලොජිස් කෙනෙක් අහනවලු මේ වණ වතුර ගැන පොඩ්ඩක් කියලා දෙන්න. ජල විද්‍යාඥයා දන්නේ මාළුවා තරම් වතුර කියන්නේ මොකද ඌ ඒකම ඉපදිලා තියෙන මාළුවට කවදාකවත් තේරෙන්නේ නැතුව මං ඉන්නේ වතුර කියලා. ඒ වගේම කවදාකවත් අපේ ඇහැට ඇහැ පේන්නේ නැහැ. ඒ නිසා ඉතින් ඇහැ කැමැති දැනගන්න ඇහැ කියන්නේ මොකද්ද කියලා බලන්න බෑ. ඒ නිසා සතිපට්ඨානෙ වඩන කෙනා අහනකොට දැන් කොහොමද මම සතිපට්ඨානෙ වඩන්නේ කියලා. ඉතින් අර නන්දමාලිගේ හින්දුවක් තියෙන්නේ පිපුණු මලේ රුව එමල දනීදෝ මලකි දුවේ උඹ හැඩරුව බලන් දෙපා. පිස්සු ගෙලි නැතුව භාවනා කරන්න අපා. පිස්සු ගෙලි නැතුව භාවනා කරන්න පැහැෙන්න හදන්න නැතුව පොත්වල තියෙනවා බලන්න. සෝ යන්නේ සතිපට්ඨානෙ තමයි. ගෞරවනීය ස්වාමින්වහන්සේ සක්මන කිරීමේදී අප බලාපොරොත්තු යුත්තේ සතිය පිහිටුවමින් ඇවිදින බව දැන ගැනීම නේද? එනිසා පැයක් සක්මන් කරන විට පියවර 3 විනාඩි 20ක් පමණ කිරීම මගින් සිදුවන්නේ හිත පිට නොයා තැම්පත් වීමයි. ඒත් එක දිගටම පැයක් පමණ වම දකුණ පමණක් මෙනෙහි කරමින් සබා ඇවිදින ඇවිදින බව දැනගෙන සක්මන් කිරීම මගින් විවිධ වැටහීම් හඳුනාගත හැකිය. මේ ආකාර දෙකෙන් වඩා නිවැරදි ක්‍රමය පහදා දෙනු මැනවි. ඒක ඇත්තටම පොදුවේ කියන්න බෑ. ඉස්සල්ලාම අපි අර මේ ලිපියේ උත්සාහ කළ තියෙන විදිහට කොහොම හරි නංගඩ ගහලා නංගඩ ගහලා මෙනෙහි කළා මෙනෙහි කරලා අරමුණේ හිත පිහිටුවා ගන්න සක්මන් කියන ඉරියව්වේ හිත පිහිටුවා ගන්න අපි নানা ආකාර ක්‍රම කරනවා. තමන්ට තේරුණා නම් හිත කීකරු වෙලා කයට ආවයි කියලා තමන්ට තේරෙයි සක්මන අනායාසයෙන් වෙන බව. රංගපෑමක් නැහැ. අනායාසයෙන් සක්මන් වෙනවා. අන්න ඉතින් තමයි සක්මන් භාවනාව පටන් ගන්න. ඊට පස්සේ මගේ වචන කියන gediya පිටින් බලන්නේ මම. වම දකුණ ඔසවන යවන තමන විස්තර ඕන gediy පිටින් බලනවා මේ ඇවිදිනවා බිම් පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ එච්චරයි එතකොට භාවනා නමක් නෑ හැබැයි යෝගාචර සම්පූර්ණ මේ සිදුවෙන වැඩේ දන තමයි හිත පිට ගිහිලා ආයෙත් එනවා සමහර වෙලාවට හැරෙනකොට රූප බලන්න සද්ධාහන්න දඟලන ගතියකුත් තියෙනවා නමුත් ආයෙත් ඇවිදිනකොට එනවා ආනෝ විදිහට යනකොට යනකොට අපිට තේරෙනවා මේ සක්මන් කරනකොට සක්මන් ඉරියව්වේ හිත තියෙනවනම් ඒකත් අනායාසයෙන් සිදු වෙනවා නම් හැබැයි පූර්ණ අවදිය තමන්ගේ මේ ඉරියව්වට තියෙනවා නම් ඒක ගන්නවයි කියන එක ලේසි නෑ. ඒක ගන්න හුරු කර ගන්න තමයි හිත බඳ ගන්න තමයි හිත ගෙට ගෙවද්ද ගන්න තමයි මේ වම දකුණ මෙනෙහි කරන්නේ. ඔසවන තබන මෙනෙහි කරන්නේ. ඔසවන යවනව තබන එක කොච්චර වෙලා කරන්න ඕනේද? කොයි පසුබිමේ කොච්චර කරන්න ඕනද කියන එක Taman දැනගන්න ඕනේ කාර්යයක් කෙලවන මනුස්සයා කොච්චර දුරට යනකම් ෆස්ට් එකේ යන්න ඕනද ඊගාට සෙකන්ඩ් එකට දාන්නේ කොයි වෙලාවද තර්ඩ් එකට දාන්නේ කොයි වෙලාවද කියලා ටෙක්නිකල් රයිටින් පෙන්වන්න බෑ. ඉංජිනේරට ඒක කියන්න බෑ. සෙනග අඩු නම් පල්ලම් බහිනවා නම් සෙකන්ඩ් එකේ තර්ඩ් එකේ පීක් කරන්නත් පුළුවන්. කන්දක් නගිනවා නම් බර වැඩි නම් බර ගියර් එකට දාන්න ඕන. ඉතින් ඒ වගේ ගියර් හතර එකතරයක් නෙමෙයි පාවිච්චි කරන්නේ. අමාරු වැටුනොත් ආයෙ මුලින් ඉඳලා වම දකුණ මෙනෙහි කරන්න. ඒ වෙනද හොඳට සක්මන yaad වෙනවනේ gediya pitimma බලන්න. මම ඇවිදිනවා කියලා. ඉතින් ඒක මේ වගේ ප්‍රශ්නයකට නැගුවට මම වගේ උත්තර දුන්නට අංග සම්පූර්ණ උත්තරයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේක කරගෙන කරගෙන යනකොට යා පරිපූර්ණත්වයකටපත් වෙන භාවනා සර්වඥාන්සේ සාධක වෙනවා. ගරුතර ස්වාමින්වහන්ස මා පර්යංකට වාඩි වූ යුගස සියුම් හුස්ම රැලි ආස්වාස ප්‍රස්වාස කරන බව සතිමත් බව වැටහේ. ඒ ඊට කෙටිව නාසයේ අග ඇති බවද වැටහේ. ආස්වාස ප්‍රස්වාසයේ මුලැමැදාග නාසයේ අග ඇති බවද වැටේ. ආස්වාස ප්‍රස්වාස දෙක දැනන්නේ ආයුස් මත බටර් මත ලිස්සා යන්නක් මෙන් ප්‍රසන්න සැහැල්ලු ගතියකි. ආස්වාස ප්‍රස්වාස මෙසේ සතියෙන් යුතුව මෙනෙහි කරද්දී ශරීරය පුරා හිස සිට පාද දක්වා විදුලි ධාරාවක් ගොවන්නක් මෙන් සියුම් සංවේදනා දැනේ. එවිට ආස්වාස ප්‍රස්වාස අරමුණ ක්‍රමයෙන් ගිලිහි සංවේදනා වලට සතිය නැඹුරු වී හිත එක්තැන් ගතියකින් යුක්ත බවද වැටහි ඊතා ප්‍රසන්න සතුටක් ප්‍රීතියක් ශරීර පුතා පුරා පැතිර යයි. ශරීර සංවේදනාවල ඇති වී නැති වී යන බවද වැටහි. මේ ධානයකට සමවැදීමේ සලකුණක්ද නැතහොත් යෝගාවචරයා රවටන භාවනා උපක්ලේශයක්ද කරුණාකර මේ පහදා දෙන්න තෙරුවන් සරණයි. මේ වගේ වර්තාවක් ඉදිරිපත් කරපුවාම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතෙනවා මට. මේක තවත් අහන කෙනාගේ අවධානය මේකට යොමු කරන්න මේ මතුවෙන sannivedana සංවේදනා තමන්ගේ මූල කර්මස්ථානයේ බලා කිනීමට ඒ මත සතිය පිහිටින්න බාධාවක් ස්වරූපෙන්ද මතුවෙන්නේ. එහෙම නැත්නම් ඒක තියෙද්දිත් ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් මේ බාහිර කයෙන් එන නැත්නම් මේ කියන පරි මූල කර්මස්ථානයෙන් බාහිර මේ සංවේදනා දරා ගන්න බැරි තරම් කරදර කරනවාද කියන ප්‍රශ්නට උත්තර දුන්නොත් නම් හරි ලේසි මේකට උත්තර හොයන්න කැමැතිද මේ රචනා කාර්ය හෝ කරුවා පොතේ සම්මතනවා දැනුම් පොත මට හිතනවා මට ඉදිරියට යන්නට හැකියාවක් තියෙනවා ඒ කියන්නේ තාම මූල කර්මස්ථානෙත් එක්ක ඇසුර එනත මේක නොදැරිය හැකි විදිය බරක් නෙවෙයි නමුත් මේ මොකද උනේ කියන කුතුහලය විතරයි තියෙන්නේ ඒක සාමාන්‍ය ස්වરૂපයක්. භාවනාවෙන් ලැබෙන යම් යම් ප්‍රතිඵල එනවනම් කවදාකවත් නොදැරිය හැකි මට්ටමට යන්නේ නැහැ. ඒක කවදාකවත් මූල කර්මස්ථානේ ආවරණය කරන්නේත් නැහැ. එතකොට යෝගාචරය හිතන්නේ මං ඉන්නේ ආරක්ෂක භූමියේ. මේ බාහිර දේවල් ගැන හෙව්වට ප්‍රශ්නයක් නැහැ ඒක කරදර කර කරගන්න නැතුව. අපි ෆැක්ටරියක් කරනවා අපි මූල නිෂ්පාදනයක් කියනවා. මේ මූල නිෂ්පාදනය ගම අතුරු නිෂ්පාදන ගොඩාක් එනවනේ. ඒ අතුරු නිෂ්පාදන කොච්චර වාසිකත්වත් කමන්නේ. හැබැයි මූලික නිෂ්පාදනේ බාධා කරගන්න එපා. එතකොට ඒ යතුරු නිෂ්පාදන දෙන්න Taman යන්නේ නැහැ ඒකට. වැඩ කරන කෙනෙකුට කියනවා ඔය අහ කන බට්ටු ගන්න මේක වෙන විදිහකට කරලා ඔක තම්බි මනසකට දීලා විකුණලා කීයක් හරි ගනින් කියලා. අතුරු නිෂ්පාදන ප්‍රති ප්‍රයෝජන ගන්න. හැබැයි මූල නිෂ්පාදන නැතර කළ අතුරු නිෂ්පාදන ගියොත් නැත්නම් ඒ කරදරයක් කරගත්තොත් ඒක නයි ඉතින් ඇස් හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එකෙකුසේ. මූල කර්මත්තානේ තියෙනවා බාධා නැති බව දන්නවා. ඒ තියෙද්දි මේ අහල පහල තියෙනව ගැන සාකච්ඡා කරනවා කියලා කියන්නේ මේ ශිල්පීය ඥානෙ නේ. මම මේ පුද්ගලයාට දොස් කියනවා නෙවෙයි. ඒ නිසා මතක තියාගන්න මේ ටික පේනවනම් අරව අතිරේක ලාභ. පුළුවන් වෙච්ච ලා අතිරේක ලාභ ටික ගන්න. හැබැයි ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද අපි පටන් ගත්ත ගිවිසුම යනවා. එතකොට තමයි තේරෙන්නේ මෙව මේ මතුවෙන්නේ ඉස්සරහට පාළ වෙන තියෙන ප්‍රීති සම්බොජ්ජංගයේ මුල් ලකුණු. මේක බාධාවක් කරගත්තොත් මාරපාක්ෂිකයි. මේක සාධකයක් කරගන්න තරම් දෙයක් ඇත්තෙත් නැහැ. නිසා මේකට ඇත් කොණෙන් බලන මිසක කෙලින් බලන්න එපා. වින් ස්ක්‍රීන් එකේ බලන්න සයික් කන්නඩ දෙක බලන්න එපා. සයික් කන්නඩේ බලන්න අනතුරුදායක තත්ත්වෙකදී විතරයි. බලපු ගමන් ආයෙත් වින් ස්ක්‍රීන් එකට වින් ස්ක්‍රීන් එක කියලා කියන්නේ ප්‍රයිමරි පළවෙනි කර්මස්ථානේ මූල කර්මස්ථානේ මේක ඩ්‍රයිවර් කෙනෙකුට තියෙන්න ඕන දෙයක්. සයිඩ් කන්නඩ දෙක. නැත්නම් සයිඩ් කන්නඩ දෙක බලලා ඩ්‍රයිවිං කරන්න ගත්තොත් නැත්නම් සයිඩ් කණ්ණාඩියකින් පේන කරදරයක් කරගත්තොත් නිසා භාවනාවේ ලැබෙන දේක් කවදාකවත් කරදර කරන්නේ යෝගාවචරය මූලික ප්‍රමුඛතාවයේදීම දන්නේ නැත්නම් අර පළවෙනි එක අමතක කරොත් අපි ඉස්සර කතා කරපු එකේ සක්මන් කරනකොට ආනපනද ආනපනික වහන්න පටන් ගත්තොත් සක්මන අනදර කරා වෙනවා නොසලකා හිටියා වෙනවා ඒකට දනුවල් ලැබෙනවා සක්මන් බලන ගමන් ආනපන පෙන්වට කමන්නේ නැහැ මූල කර්මස්ථානේ බලන ගමන් සංනිවේදන ආවට කමන්නේ නැහැ නමුත් ඒක හොඳට බේර ගන්න මේක තිබුණාට කරගෙන යන්න පුළුවන්. මේක නොදැරිය හැකි මට්ටමක නෑ. එහෙමනම් දැනගන්න පුළුවන් මේව භාවනා ප්‍රතිඵල. හැබැයි ඒක කරදරයක් නොකර කරගෙන යනකොට පහුවෙනකොට මේකෙන් පෙන්වන්න පටන් අර ගන්නවා. මේ එන කුද්ධිකා පීති කණිකා පීති උබ්බේගා පෙනිති කියලා මෙව මෙවට බාධා නොකර කෙලස් කරගන්න නැතුව හියොත් මේව අන්තිමට සාධක බවට පත් වෙනවා. මේව අන්තිමට ඉස්සරහට එන ප්‍රීතියක පෙරමග ලකුණු කියලා තේරෙනවා. මේකත් එක ගැටෙන්න ගියොත් හොඳින් හෝ නරකයි. මූල කර්මස්තනේ පාවා දෙනවා, චිත්තක්ෂණේ නැති වෙනවා. මේක ඒකාන්තයෙන්ම බොක්කේ ඉන්න බබෙකුට අත දාලා අල්ලන්න ගියාම බඩේ වැවෙන බබා කොර වෙනවනේ. කවදාකවත් අත දාන්න යන්න නරකයි. ඒක වෙ නිසින්ින්ද වැවෙන්න අරින්න. ඒකට දෙන්න ඕන කරන අම්මලා කරන උපස්ථාන කරනවා මිසක් බොක්කට අත දාන්නේ නැහැ. ඒ වගේ මේවා එහෙම වැඩෙන්න ඕනේ. එතකන් බලන්නේ මොකද්ද මූල කර්මස්ථානේ විතරයි. ඒකෙත් එතකොට බලන්න දෙයක් නැහැ කීකරු. ඒ නිසා ඒව පිළිබඳව යහ කල්පනාව එහෙම නැත්නම් සංකප්පේ හොඳට තියාගන්න ඕනේ ඒක උපත්යෙන් අපිට ලැබිච්ච එකක් නෙවෙයි. අපි මේ විදිහට බණ භාවනා කරමින් බණ ආමින් සාකච්ඡා කරනකොට තමයි එන්නේ. ඒකට මම මේ කියන්න හදන කාරණාව පැහැදිලි වෙනවද? කියමු බලන්න ඔය කටහඬින් කොහොමද පැහැදිලි කරගත්තේ? කර්මස්ථානයේ උඩ අපි අපි අපි සංවේදනා එන්නට එන්නේදී මේ කර්මස්ථාන මොහොතදී මේ ඉහිසත්දීලා දෙකම භාවනාව කරගෙන යනවා. ඔය අතුරු ඒවා ඇත්තටම ඉස්සරහට පහළ වෙන තියෙන මංගල ලක්ෂණයක පෙරමඟ ලකුණු. ඒවට එහෙම වැඩෙන්න ආරින්. පොර දාලා වමන්න යන්නත් එපා. මට කරදරයි කියලා මකන්න යන්නත් එපා. හැම දෙයකින්ම ඒක විකෘති වෙනවා. ඒත් එහෙම වෙවෙන්න යනවා. Tamange අර මූල කර්මස්ථානත් එක පවත්තන ගණුජිනු තමයි Taman දක්වන අනුග්‍රහය. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී මගේ සිහිය පවත්වා ගත හිව්වත් පරයන්ක භාවනාවේදී සිහිය නිතරම කකුල්වල වරංගල දන හිසේ වේදනාවන්ට යොමු වේ. සිහිය ආස්වාද ප්‍රස්වාස සබා සබාගත සිහිය ආස්වාද ප්‍රස්වාසයේ සබාගත හැක්කේ සුළු වේලාවක් පමණි. මේ සඳහා කුමක් කළ යුතු යන්න පැහැදිලි කර දෙන්න මෙන් ඉල්ලා සිටිමි. එචා දණිහේ පවතින සිහිය නැත්නම් වේදනාවේ පවතින සිහිය ප්‍රධාන දේ බවට පත් කරගන්න. මම මේ කකුලේ තියෙන වේදනාව අරමුණු කරගෙන භාවනා කරනවා. එතකොට ආනාපානටත් වඩා මේ වේදනාව ඵලයන් කිව්වත් යන්නේ මේ ගැන සතිමත් වෙන්න එපා කිව්වත් කරන්න දෙයක් නැහැ. නිසා වේදනාවක් ආවනම් මේකින් හිත දෙව්දුව ගෙට වැඩිය වගේ තමයි. ඉතින් අපිට වෙලා තියෙන අපි වේදනාවට වෛර කරනකොට ඉතින් ඊට පස්සේ මේක කටුකොහලක් බාටපත් වෙනවා. ඒ නිසා වේදනාව ස්වභාවයෙන් ආපු එකක් නම් වේදනාවම අරමුණු කරන්න. එතකොට තමයි තේරෙන්නේ ඔන්න වේදනාව තියදී ඕ ආනපනෙ ඉන්න පටන් ගන්න. ආනපනෙ කරන්නේ ආන වේදනාව ඉන්න පටන් අරගන්න. ඉතින් මේකට එතකොට අපි දැනගන්න ඕනේ හරුණු හර අසකසුරු අසකලේ මොකද්ද උස් කරලා පෙන්වන්න හදන්නේ? ඒ පෙන්නන දේ තියාගන්න. දැන් මෙතෙක් අපි කතා කරේ මූල කර්මස්ථානේ මෙහිද තියාගෙන ඉන්නවා කියන කතාවනේ. දැන් මේ කෙනාට ඒ කතාව හරියන්නේ නැහැ. මෙයාට මේ වේදනාව විස්කෘතු කරලා පෙන්නන. එනවා කරන්න තියෙන්නේ හරි. මම වේදනාවම මෙතන මොකක් කළාට කියන්නේ දුක් වේදනාවක් ගැන මේ කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වේදනාව කියලා කියන්නේ විඳීමක්. මේ දුක් වේදනාව ඉස්සර කරගෙන අනේකයි තියෙන්නේ. ඒක තමයි ඇත්තටම විපස්සනා පැත්තේ අනිත් එක ඉඳගෙන ඉන්න ඊටියව වැරදි. නිසා කර්මාකල ආසනේ වෙනස් කරලා සයයට හොඳට පහසුකම් ටික දෙන්නේ. මේ මේ ඇඟට කුමර කුමරි සැප දෙන්න හදන එක නෙවෙයි. මේ සතිය පිහිටවනකම් ඇඟත් එක්ක අරියාදු වෙන්න එපා. ඒ නිසා ඉඳගෙන ඉන්න ඉරියව්ව නැවත සලකා බලලා පහසු ඉරියව්වක් දීලා එතකොට තමයි තේරෙයි වේදනා කරදර ඉන්න වෙලා යනවා ආවත් එච්චර බරපතල නැහැ. එතකොට ආනාපානෙ ඉන්න පුළුවන්. යම් හේකින් අපිට එහෙම පහසු කොට ඉඳ ගන්න බැරි වුණා. දිගට වේදනාව දැනෙනවනම් වේදනාව අරමුණුකරනද මෙනෙහිකරනද මූල කර්මස්ථානේ කරගන්න. එතකොට ওই කතාව කියන්නේ නැහැ යා. එතකොට පදේ මාරු කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ අරමුණ වූයේ යටිපතුල් වල තදවීමක් ඇති නිසා ගමනට ඇවිද්දා. සක්මන භාවනාවක් කළා. මාගේ කොන්දේ සෑහෙන වේදනාවක් ආවා. ඒත් එම භාවනාවම කළා. එය පසුව නිකම්ම නැතුව ගියා. වේදනා වේදනා කියා භාවනා කළා. මම තද අනින්නාක්කනි වේදනාවක් නිරීක්ෂණය කළෙමි. මම තද වේදනාවක් මෙනෙහි කෙලෙමි. මම නැවත පිම්බීම හැකිලීම මෙනෙහි කෙලෙමි. එය මෙනෙහි කෙලෙමි. දක්මන් භාවනාවේදී ඔසවනවා ඔසනෝය මෙනෙහි කෙලෙමි. හිත පිටතට ගොස් නැවත පියවර තැබීම කෙරෙහි සිත යොමු කෙලෙමි. මාගේ හරිම සුවයක් දැනුනිමි. ස්වාමීන් වහන්සේ මා පළමුනි වතාවට මෙහි පැමිණීමේ ඔබ වහන්සේගේ පිහිට පතන්නෙමි. මේ වඩා ගන්න කියලාද මම දැන් කියන්නේ. මේ දැන් ඉතින් මේ ලස්සනට භාවනා කරන ආයෙ පිටපත. තනියම හිට ගන්නම කැමති නැහැ. දීන මානසිකත්වය අපේ සිංහලයේ තියෙන. මෙච්චර ලස්සනට කෙරලා යනවනම් පිටපතනයි කියලා කියන්නේ මේ කරන කාරණා එක දිගට නිදිපතා කරනකොට ඕකට හුරු වෙන එකට වශී කරගන්න එකට සිද්ධි කරගන්න එක තමයි Tamanට කරන්න තියෙන්නේ කාගේවත් පිටකින් කරන එකක් නෙවෙයි. තමන්ගේම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒ කන ඒ ඇතුළත ඇතෙන ධර්මතා ටික මත පිහිටනවා නම් ඒක තමයි විමුක්තිය ලබන්න හදන පළවෙනි වැඩේ කිසි කෙනෙකුට කිසි කෙනෙකුට උදව් කරන්න පුළුවන් ලෝකයක් නෙවෙයි මේ. එහෙම උදව් කරන්න පුළුවන් කාමයට. කාමයට හැම වෙලාවෙම කවුරු හරි ජග් ගහන්න කෙනෙක් ඉන්නවා. බුදුජානනාංශ උගන්වන්නේ ජග් ගැහුවොත් කාමේ කාමේ නම් ජග් ගහන්න ඕනේ. ඒක ද්විතීයක ජීවිතයක් තණ්හා ද්විතියෝ පුරිසෝ. ඕනේ මිනිසෙකුට තණ්හා තමයි ද්විතිකා වෙන්නේ. දෙවෙන්නේ වෙන්නේ. මේක කියන්නේ ඒකචාරී ජීවිතයේ අද්විතියයි. දෙවන්නේක් නෑ මං විතරයි. මගේ වැට ටික මං කරගෙන යනවා. ඒ නිසා කාගවත් සහයක් බලාපොරොත්තු වෙන එක දීන මානසිකත්වයක් අපිට බුදුහාමුදුරේ පයි කියන එක කමට හඳෙන හාමුදුරේ පයි කියන එක නෙවෙයි තියෙන්නේ. ඒගොල්ලෝ අතේ බෙරේ බැඳීමක් වැඩි වෙනවා නම් වැරදිලා ගන්න. Taman endinne swadina wenna taman වැටි කර ගන්න පුළුවන් ගතිය. ගෞරවනීය ස්වාමින් වහන්ස මම පරයන්ක භාවනාව ලෙස පිම්බීම හැකිලිම කරගෙන යමි. විනාඩි 15ක් පමණ ගිය විට හැකිලිම අවසානයේදී ඊළඟ පිම්බීමට පෙර හිස්තැනක් දකිමි. නැවතත් පිම්බීම හැකිලිම වාර කිහිපයක් ගිය විට යලි හිස්තැන දකිමි. පිම්බීම හැකිලිම වාර ගණන අඩුවේ අඩුවෙමින් හිස්තැන දකින වාර ප්‍රමාණය වැඩි වෙන අතර හිස්තැනේ කාලයද ක්‍රමයෙන් වැඩි වේ. බොහෝ අවස්ථාවල මෙම හිස්තැන ආරම්භ වනවත් සමග මුහුණේ වම්පස මහදලු සැලවීමක් ඇති වේ. ඒ වේගෙන් වේගෙන් දැනේ. මේට මා සෙලවීමක් සෙලවීමක් ලෙස දකිමි. වරාංගතිල වායෝ ධාතු ක්‍රියාකාරීත්වයක් ලෙස නැවත පිම්බීම හැකිලීමට යොමු වේ. බොහෝ අවස්ථාවල මෙම සෙලවීම රාශි වශයෙන් දැනේ. මුල මැදාග වශයෙන් පෙනෙන අවස්ථාද බොහෝය. මෙම සෙලවීම මුහුණ පුරා මස්පිඩි නැටීමක් බවට පරිවර්තන වන අතර ඇසිපිය වේගයෙන් සැලෙන්න පටන් ගනී. ඒද සෙලවීම ලෙස මෙනෙහි කරමි. මෙම සෙලවීම වැඩි වෙනවා සමග මුහුණේ විවිධ ආලෝක ධාරා මස් පිඩු අතරින් මතුවේ. විවිධ දකින්නවා දකින්නවා ලෙස මෙනෙහි කරමි. නැවත පිම්බීම හැකිලීමට අවධානය යොමු වේ. මෙලෙස විනාඩි 45ක පැයක පමණ කාලයක් ගත වේ. සමහර දිනවල සක්මන નિરાයාසයෙන් කෙරෙන විට මේ தත්ත්වය මතුවේ. වරන් ඇතුළ ආලෝක ස්වභාවය නැත. සක්මනේ සතිය වෙනස් නොවේ. සිහි කිරීම පෙරසීමේ ඇසිපියෙ හෙලීම් වැඩි වූ විට සක්මනේ නතර වී සෙල වෙනවා ලෙස මෙනෙහි කොට නැවත සක්මන පටන් ගනිමි. ඊයේ ධර්මදේශන අවස්ථාවේදීද පිම්බීම හැකලීම ප්‍රකට වී මෙම සැලවීම මතුවිය. එහෙත් ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සිදු වෙමින් පවතින අතර පසුබිමින් මේ සිදුවන ලෙස දුටිමි. ඔබ වහන්සේගේ ඊයේ ධර්මදේශනාව මේ අනුව මා අර්භයක් දේශනා කළ ධර්මදේශනාවක් ලෙස වැටහුණි. මගේ මාර්ගය නිවැරදි නම් මා ලබන අත්දැකීම ඔබ වහන්සේට කරන ගුරු පූජාවක් වේවා. එච්චරම හොඳ නෑ පූජාව පොඩ්ඩක් සවුත්තුයි වගේ. හැබැයි ඉතින් සාමාන්‍ය හොඳ එකක් මෙන්න මේ ටික මම කැමති මේ මතක් කරන්න. පිම්බි මැකිලින් බලනකොට මේ මෝනේ මාස්කුඩ් නටන එක ආලෝක වගේ දේවල් මෙනෙහි කරන්න ඕනේ කරදරයක් නම් පමණයි. එහෙම නැත්නම් මෙනෙහි කරනවා කියලා කියන්නේ අර මූල කර්මත්තාන්ට අනදර කිරීම. මේව Tamanට හම්බෙන වාසියක් නම් මේක Tamanගේ ගමනට හම්බෙච්ච සුබ නිමිත්තක් නම් ඒකට වෙන්න අරින්න මූල කර්මත්තාන්ට කියන්නේ. ඒක හොඳටම උද්දීපන වෙන විදිහට ලියවිලා තියෙනවා. සක්මන් කරනකොට මේ කම්පන චංචල සෙලවීමේනකොට නතර වෙලා සෙලවෙනවා සෙනු කියලා මෙනෙහි කරනවා කියන්නේ. ඉතින් ඒ කියන්නේ පැහැදිලිවම සක්මන නතර වෙලා නතර කරලා. මෙන්න මේකට වෙන්න දෙන්න එපා. මූල කර්මස්ථානේ යන ගමන් මේ වගේ ගොඩාක් දේවල් එනවා. ඒක අනිශ්චිතයි. අත් අපි දන්නේ මොකාට එනවද කියලා. නමුත් මූල කර්මත්තානෙත් එක අසුරපවතින තාක්කල් අපි ආරක්ෂක භූමියේ ඉන්නේ. මේ අතුරු දේවල් මෙනෙහි කරනවා කියන්නේ මූල කර්මත්තානේ අමතක කරලා අතුරු දේවල් ලොකු කරන්න හදනවා. හොඳ වුණත් වැරදි මේ කටයුත්ත අතුරු දේවල් නරක වුණත් වැරදි. එනිසා අතුරු දේවල් අතුරු බල නොසලකා ඉන්න එපා. ඒකට එහෙම යන්න අරින්න. තමයි මූල කර්මත්තානේ ඉන්නවා. ඒකට මේ සෑහෙන දුර මේ මේ මේ ලියමන්නා ලියන කෙනා ගිහිල්ලා තියෙනවා. නමුත් මන්ට සුද්ධ කළ දෙන්න තුනේ මේ වගේ වෙලාවට මතුවෙන පුංචි දේවල් මෙනෙහි කරන්න හදනවයි කියලා කියන්නේ තමන්ගේ මානසිකාරේ වරද්දාගෙන තියෙන්නේ. නොකල යුතු තරක මෙනෙහි කිරීම කරන්න ගිහිල්ලා. ඒක නිසා මූල කර්මත්තාන බාධා කරන නොදැරිය හැකි දෙයක් මිස අනිකුත් එනේන දේවල් මෙනෙහි කිරීම නෙවෙයි මහසි භාවනා ක්‍රමේ මහසි සයරෝ ගන්නලා තියෙන්නේ. මහසි සයරෝ ස්වාමීන් වහන්සේ පෙන්නලා තියෙන්නේ මෙනෙහි කරන්න මූල කර්මස්ථානේ ප්‍රකට කර ගන්න. ඒක ප්‍රකට වුණාට පස්සේ එයාට කියන්න අනික් කට්ටිය බලා ගන්න කියලා. මොයිසුට කියන පන්තිය බලා ගන්න කියලා ටීචර් නැති වෙලා. ඔය විතර මූල කර්මස්ථානේ අනික් කට්ටිය බලන්න. ඒක තමන් ඇවිල්ලා අර පොඩි පොඩි කට්ටියට නම් අඬ ගහන්න යන්න එපා. එතකොට නායකත්වයේ දෙන එකකට නායකත්වයේ දී ගන්න බැරි. අන්න ඒක විතරක් වැරදි නැත්නම් මම ගුරු පූජාවක් වශයෙන් බාර ගන්න කැමතියි. ගෞරවනීය ස්වාමින්වහන්සේ හිත හුස්ම රැල්ලටම ඒකාග්‍ර වී ඇති විටක දැනෙනවා දැනෙනවායි මෙනෙහි කෙලෙමි. එවිට නැවත සිත විසිරෙන ස්වභාවයක් දැනේ. ඒ නිසා නැවතත් ආස්වාස් ප්‍රස්වාස් රැලි වෙන වෙනම මෙනෙහි කළාට වරදක් නැද්ද? එරුවන් සර්ණයි. මේක ඇත්තටම මේ මේට වැඩිය පිරිසිදුව ਸਰවචනාංශයේ දේශනා කළා තියෙනවා. යම් වෙලාවකට Tamange අරමුණු සියල්ල වගේ තැම්පත් වෙලා දැනනවා දැනනවා කියලා මෙනෙහි කරනවා හෝ ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරලා හෝ මෙනෙහි නොකර Tamanට එම ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ එහෙම සංසිඳන වෙලාවක් එනවා. බොහොම පොඩි වෙලාවකට වෙන්න පුළුවන්. දිග වෙලාවක් වෙන්නත් පුළුවන්. එහෙම ඉන්නකොට නිකන් මම ඉන්නේ. මම මොනවා හරි කරන්න ඕන කියලා ව්‍යාපාර කිරීමේ ආසාවක් මතුවෙනවා. එහෙම නැත්නම් මේක නඩත්තු කරන්න ඕන එකක් කියලා වගේ මම ඉසෝසුනවා. මාන්නේ ඉසෝසලනවා. තණ්හාව ඉසෝසවනවා. ඉතින් එතකොට අපි මොනවා හරි කරනවා. ඒතකොට මෙනෙහි කරනවා මොන හැම දෙයක්ම අනාකූල ප්‍රවාහයක් ආකූල කිරිලක් වෙනවා. පෑදීදියට බොරදී එක්කිරීමක් නෙවෙලා කරන තියෙන යමක් නොකර මේ තැම්පත් වෙලා තියෙන එකට එහෙම යන්න දෙන එක. ඉතින් යම් මෙහෙකින් අපි මෙනෙහි කිරීම වැරදි ඉත ඒ වෙලාවේ කළොත් නැත්නම් වැරදිලා කියලා සැක කළොත් දැන් නින්දට වටගත්තොත් ਸਰවචන්සේ සඳහන් කළා තියෙනවා. එතකොට අර නැති වෙච්ච ආනාපානේ ආයමතුයි. හිතේ කැළඹිල්ලත් එක්ක ආය ආනපානෙ මතුවෙනවා. ඒතර යෝගාවචර දන්නවා දැන් අර tempatකම නෑ. මෙනේ නොකර ඉන්නවත් නෙවෙයි, නිකන් ඉන්නවත් නෙවෙයි. මදිවට අර නැති වෙච්ච ආනපානෙ මතුවෙනවා. එතකොට ඒක ලොකු වැරද්දක් නෙවෙයි ඒක. නම සරුවචනංශ පුංචි උපදේශ දෙන්නේ. එතකොට දැන් Taman තේරුම් අරගන්න ඕන අරමුණු තියෙනවා. හිත කැළඹිලා ටිකක් යම් වතුර මතු පිට නිකන් රැලි නගිනවා. නිසා ඡායාව ප්‍රසිද්ධ නැහැ, ප්‍රකට නැහැ. ඒ නිසා ඒ වගේ වෙලාවල් වල හැකි ඉක්මනට මූල කර්මස්ථාන හොයන්න පුළුවන් නම් ඔයලා මෙනෙහි කරපු ගමන් නිින්දෙන් නැගිට බබා හේම කොටට තට්ටු කරනට ආය නිින්දට යන්න වගේ බොහෝම ඉක්මනට ආය හිත නිින්දට වැටෙනවා. නිින්දට කියන්නේ ඒකාග්‍ර අරමුණ නැත්තන්ට යනවා. යෝගාවචරයේ යන්නකොට බයයි. එතකොට සබකෝලයි. එතකොට ව්‍යාපාර කරන්න හදනවා. එතකොට මේක නඩත්තු කරන්න මම මොකද්ද කරන්න ඕන කියලා මම ඔලූසන. මම යවන්නේ නැහැ එතෙන්ට. මාන්නයක් ඕනේ නෑ එතෙන්ට. තණ්හාවක් ඕනේ නෑ ප්‍රතිපදාවෙන් ගිහිල්ලා තියෙන්නේ. නමුත් අපිට නිකන් ඉන්න බැරි ගතියක් තියෙන කඩිගාය කියලා එකක් තියෙනවානේ. නිකන් ඉන්න නම් කොහොමඩක්වත් බෑ. නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි ගාපල්ලා බම් පෙස්සන් කියලා නිකන් පෙස්සමක් හරි ගහනවා අල්ලපු ගෙදර හරි වැරද්දක් බලන්න. ආනේ කෂඩ ගතිය, කඩප්පුලි ගතිය, නොකෑමනා ගතිය, දහවතුරා ගතිය, පට්ටවතුරු ගතිය තමයි මේ නික්ලේශී දේ කෙලස් බාඩපත් කරන්නේ. ඊ අනු එකොමිනී කරන්න යනවා නින්දර වැටෙනවා සැක කරනවා. ඒක කෙරුවොත් ලොකු හානියක් වෙන්නේ නැහැ. ඒකට වෙන්නේ අර තැම්පත් වෙච්ච ආනපානේ ආය විසිනවා. සද්දත් ඇහෙනවා, රූපත් පේනවා, වේදනත් ඇහෙනවා. ඒකට ආයෙත් කරන්න තියෙන්නේ ආනපානේ අරගෙන ටිකක් මෙනේකට ආයෙ තැම්පත් වෙනවා. මෙන්න මගේ තැම්පත් වෙනවා, ඇවිස්සෙනවා, තැම්පත් වෙනවා, ඇවිස්සෙනවා කියන වචන දෙක පාවිච්චි කරන මේවා 10ක් 15ක් වෙන්න දෙන්න එක පරියන්කේ. ඒකට පෙනී සාපේක්ෂතාවය තැම්පත් වුණොත් හිත ඇවිස්සෙනවා ඇවිස්සුනොත් හිත තැම්පත් වෙනවා ඇවිස්සුනත් තැම්පත් වුණත් දෙකම හිත සතේ කාසියක් කරන රජිනගේ මූණ පැත්ත ගත්තත් පොල් ගහ පැත්ත ගත්තත් එකක් එකට වැඩිය ලොකුත් නෑ පුංචිත් නෑ දෙකම කාසිය දෙපැත්ත විතරයි ඉතින් එතෙන්ට ගියාට පස්සේ නෑ රජිනී ගෝඩුව ලොකුයි පොල් ගහ පුංචි කිව්වොත් ඒකලියල මට රජිනී ගෝඩුව විතරක් තියෙන කාසියක් දෙන්න කිව්වොත් එහෙම හම්බ වෙන්නේ නෑ කොයි කාසියෙද දෙපැත්ත දෙක තියෙන අන්න එදාට යෝගාවචරයට තියෙන එකම උත්තරය මේකට නොසලෙන මනස. කම්පන වුණත්, තැම්පත් වුණත් මේ දෙකම මගේ නෙවෙයි. මේ හිතේ තියෙන නිකන් මායාකාරී தত্ত্ব දෙකක් විතරයි. හීන දෙකක් විතරයි. මේක දිහා නොසලී බලන්න පුළුවන්. මේක මේ ලාභයකුත් නෙවෙයි, පාඩුකුත් නෙවෙයි, යසසකුත් නෙවෙයි, අයසකුත් නෙවෙයි, හොඳත් නෙවෙයි, නරකත් නෙවෙයි කියලා මේක දිහා බලන ඉන්න නම් ඔන්න ඔය දැන් පටන් ගත්ත ওই වෙලාවේදී තාම අපේ තීරුම් බේරුම් ගතිය තියෙනවා. මනාපමනාප තියෙනවා. ගිනියන තව ටිකක් ඈතට. උදුවට බලන්න මේ සියල්ලම එකක්වත් මගේ න්‍යාය පත්‍රයේ සඳහනක්වත් නැති දේවල්. මොකටද මේකට අපි කනගාටු වෙන්නේ? කනගාටු වෙච්ච ගමන් ඕක අපේ දෙයක් බාටපත් වෙනවා, කෙලෙසක් බාටපත් වෙනවා. මේක දිහා බලලා නොදැක්කාසේ ඉන්න. මේක අහලා නැහැ වුණා වගේ ඉන්න. මේක දැනුණට නොදැනුණා වගේ ඉඳ මේකට අරක මේ කරන්න කියලා ඥානෙ පහරනට මෝඩෙක් වගේ ඉඳ පොන්ද කැඩිච්ච කෙනෙක් වගේ ඉඳ මලමිනියක් වගේ ඉඳ එතකොට පේන්න නිකන් මේක මේ අපේ අඬු කඩන කතාවක් නෑ මේ අවදි වෙන කතාව මේක තමයි විමුක්ති කතා කියලා කියන්නේ ඒ නිසා මේක එනකොට ඒක දිහා පිහිටන ආකාරය දන්නේ නැති වුණොත් අපි කොරස් කටේවත් අත දා ගන්න බැරුව අවුල් කරගත්තා වෙනවා ඒ නිසා භාවනාවේ ගැඹුරට යනකොට කළ යුත්තේ මොකද්ද නොකර ඉන්න එක තමයි. යමක් නොකර ඉන්න පුළුවන් හැකියාව. කරන හැම වෙලාවෙම සංස්කාර. ඊතන හිතවිල්ල පාස චේතනා පාස අධිෂ්ඨානයක් පාස සංස්කාර හැම සංස්කාරයක්ම කෙලෙස් ඇති කරනවා. ඒකට හේම යන්න දෙන්න පුළුවන් නේද? මමයාගේ අවශ්‍යතාවයක් නැහැ මාන්නක අවශ්‍යතාවයක් නැහැ තණ්හාවක අවශ්‍යතාවයක් නැහැ එතකොට අපි සම්පූර්ණ සබහා ධර්මයට දී වුණා වෙනවා ඉතින් ඒක එක සැරේ වෙන්නේ නැහැ මේක හොඳට හසුරුව ගන්න දැනගන්න ඕනේ. ලක්ෂ වාරයක් කැළඹෙන්න තැම්පත් වෙනවා. ඊට වෙන්න තැම්පත් වෙන්න. එතකොට මේ දෙකට නොසැලෙන මනස තමයි වෙන ශාස්ත්‍රුන් වහන්සේ නමකට හොයා ගන්න බැරි වෙච්ච සාපේක්ෂතාවාදී හරහා මේ දෙකට අහු වෙන්නේ නැතුව දෙක දෙකම ආධාර කරගන්න. දෙකම ආධාර කරාට දෙකට අහු වෙලා නැහැ. සැප දුක් දෙකම ආධාර කරගත්තට ඉන්නේ මැද. නිසා සැලෙන ගතිය බොහෝම අඩුයි. ඒතෙන්ට යන්න පාර කැපිලා තියෙන නිසා කල්පනා කරන්න එපා. ධර්මයේ උතෙන්ට ගෙනියනවා. ඒ නිසා මේකට ලෑස්ති මනසකින් ගිහිල්ලා සියලු කර්මාන්ත සියලු ව්‍යාපාර නැතහැරලා මේක ඕටෝ පයිලට් එකෙන් දාන්න. ප්ලේන් එක ඕටෝ පයිලට් එකෙන් දැම්මා වගේ මැෂින් එකට බාර දෙන්න මැෂින් එක කරගෙන. අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් කරන විට වරින් වර සිත බාහිරට යන නමුත් සිත පිට ගිය බව දැන වහා සක්මන කෙරේ සිත ඒකාග්‍ර කරගන්නවා. සක්මයෙන් පසු පරයන්කේදී වහා සිත සමාධියටපත් වෙනවා. ඉන්පසු මා කල යුත්තේ සිත දිහා බලා සිටීමද, හුස්ම දිහා බලා සිටීමද, හුස්ම දිහා බලා නොසිට සිත සමාධිගතව සිටියේදී මගේ සිත නිද්‍රාවටපත් වී ඇති බව මට දැනෙනවා. සිත වහා අවදි බවටපත් වූ පසු මම නැවත හුස්ම දෙස ආනාපාන දෙස බලනවා. නැවතත් වරින් වර සිත නිද්‍රාවටපත් වී ඇති බව දැනි මා නිදා නොගන්නා බවත් භාවනා කරන බවත් වාඩි විසින් බවත් දැනී නැවත හුස්ම දෙස බලනවා. මේ පිළිබඳ මට හරි අවබෝධයක් නැති බැවින් මා කරන දේ හරිද කියා භාවනාවේදීම සිතෙනවා. මා කරි අනුකම්පාවෙන් මේ පහදා දෙන්න. ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා. මේකදී අර නින්දට වැටෙනවා නොදැනීමක් කෙනවා ආදි වශයෙන් දැන් නිවන කිට්ටුවට ඇවිල්ලා තියෙන අපි ඒකට හරි බයෙන් කතා කරා. ඒකට එක්ක නිින්ද කියලා නරක නමක් දානවා. නැත්නම් සතිය කැඩලයි කියලා දානවා. නිවන ලඟ වෙන්න ලඟ වෙන්න අනිශ්චිත බව වැඩි වෙනවා. අලුත් බව කෝඩු ගතිය, කෝල ගතිය වැඩි වෙනවා. ඉතින් එතකොට යෝගාවචරය යමක් තව කරන්න ඇති මොනවද මම කරන්න ඕන කියලා මම උලූසන. තණ්හා උලූසන. මාන්‍ය උලූසන. ඒක බලනකොට නෑ දැන් ඇවිල්ලා තියෙන ප්‍රතිපදාව වෙන්නේ. මම අවලෝසන්න දෙන්නේ නැතුව උසන් වෙන බව දැනගෙන මමත් කෙරුමක් මාන්නක්කාරයෙක් කෙනෙකුටත් නටන දෙන්නේ නැතුව මට මේ ඉක්මන ප්‍රතිඵල ඕනෑ කියන මාන්නෙත් නැතුව තණ්හාවක් නැතුව මේක දෙස උපේක්ෂාවෙන් බලාන ඉන්නකොට බලාන දීතු කියන වචනෙට කිසිම යෝගාවචරය සතුට නැහැ. කියන මේකට මොහොමාරි මේකට ඇති සමීකරණයක් මේ ස්වාමීන් වහන්සේ දෙන්නේ නැතුව මේ අධිරාජ්‍යවාදී කමිට රැකගෙන ඇති කොහොම හරි හොරකම් කරලා හරි ගන්න ඕන කොහොම හරි කරලා ගන්න ඕන කියලා තමයි හිතන්නේ. මේ නිදිමත කියලා මෙතන පෙන්නන දෙයට අවදි වෙච්ච දවසට ඔන්න බුදු වෙනවා. ඒ ඒ ඉන්න වෙලාවේ මතකයක් නැහැ, සංඥා නැහැ, වේදනා නැහැ, රූප නැහැ, සංසකස් කිරීම නැහැ. ඉතින් එතකොට මම යන්නේ. මම නැති නිසා ලේසි වචනයක් දානවා අපි නිින්ද ගිහිල්ලයි කියලා. නමුත් ඒකට කියන්නේ හිතේ ලීන භාවයක් කියලා. හිත සංගවිගෙන තියෙන. සංගවිලා කියලා කියන්නේ මේ මැජික් කාර්යක මැජික් ක්‍රීඩාව නතර වෙලා. මනසට බෑ අපි උනාට වань. මනසට බෑ තාව අපි ඔපිනවන්න නලවන්න. ඉතින් එතකොට මට පේන්නේ මම මැරුණා වාගේ නිින්ද ගියා වාගේ. ඊ ලක්ෂ කෝටි වාරයක් භවනා කළොන නිින්දට අවදි වුණොත් මේ කියන අවස්ථාවේදී රූප කර්මස්ථානයක් නැහැ, වේදනාවක් නැහැ, සංඥාවක් නැහැ, සකස් කිරීම නැහැ. මේක තුප්පහි කරලා මේක නීච කරලා පෙන්වන එක තමයි විඥානයේ එකම කෘත්‍යය. යාට ඕනේ මොන හරි අවුලක්. යාට ඕනේ මොන හරි ව්‍යාපාරයක්, මොන හරි කැම්බැල්ලයක්. මොනවාරි කරච්චලයක්. කරච්චලේ නැතිවෙන්න කියනවා ඉඳලා වැඩක් නැහැ නේ එහෙමනම්. එක්ක නිින්ද කියලා නමක් දාගන්නවා එහෙම නැත්නම් ඒකට බයක් ඇති කරගන්නවා එහෙම නැත්නම් කෝල ගති පා ගන්න නැත්නම් කෝඩු ගති පානවා ඉතින් මේ කෝල කෝඩු ගති යන්න කොච්චර ලක්ෂ වාරයක් මේකට අපි සූදානමේ මුණ දෙන්න වෙයිද අන්න එතනදී තමයි සද්ධාව කියන එක අවශ්‍ය කරන්නේ ඒක තමයි බුදුන් කෙරෙහි ඇති සද්ධාව ශූන්‍යතාවයේ කෙරෙහි ඇති සද්ධාව අනාත්මයේ කෙරෙහි ඇති සද්ධාව තුච්ච භාවයේ පරතෝ භාවයේ කෙරෙහි ඇති සද්ධාව ඒක වැටුනොත් මේ උපේන ඥානය කරදරයක් වුණීමක් බවටපත් වෙනවා. බුද්ධ සද්ධාව තියෙනවා ශූන්‍යතාව ගැන දන්නවනම් තුච්ඡතෝ රිත්තතෝ පරතෝ විදිහට බලනවනම් අතේ නදන් ඔන්න ශූන්‍ය වේගන එන්නේ. රිත්ත වේගන යන්නේ, තුච්ඡ වේගන යන්නේ, අනුංගේ වේගන යන්නේ. මෙන්න මේකට වෙනදට වඩා අප්‍රමාදී ගතියක්, වෙනදට වඩා සතිමත් ගතියක්, ආසන්න ගතියක්, උච්ඡන්න ගතියක් ගත යුතුයි කියන සංකල්පනාව සම්මා සංකප්ප කියලා කියනවා. බය වෙනවනම්, චකිත වෙනවනම්, ප්‍රශ්න කරනවනම්, නින්දට වට ගන්නවනම්, නින්ද කියලා කියනවනම් සම්පූර්ණ මාරපාක්ෂික. ඒක තනිකර මාතෑගේ ගොඩ පෙරක දෝරුකම. ඉතින් ඒකට මේකත් අපි හෙට්ටු කරන්න තියෙන ජීවිතේට සහ කායට තියෙන ආසාවත් එක තමයි. කායට හෝ ජීවිත ආසාවක් තියෙනවනම් විඥානයේ ලනුවක් දෙනවා. ඒක මොනවා හරි කරපන්. නිකන් නම් ඉන්න බෑ වෙතමක් හරි ගහපන්. ඉතින් භාවනා කරන කරන ගියාට පස්සේ යමක් නොකර ඉන්න පුළුවන්කම තමයි සබ්බේ සංඛාර නැත්නම් විසංඛාරගත හිත කෙරුවොත් දුක කෙරුවොත් අනාත්ම අනිච්චයි සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ සංඛාරා අනිච්ච නිසා මෙතනදී මරුණා වාගේ නොදැක්කා වාගේ නැහැුණා වාගේ ඉන්න පුළුවන් නම් ඒකට ඉතින් ඉන්නවා කියන වචනේ කියන්නත් බෑ වෙන්න පුළුවන් නම් මිනිස්සුෙකුට කරන්න පුළුවන් වැඩක් අමනුස්ස වැඩක් තියෙයි. යෝගාවචර කියන්නේ අන්න එහෙම සතෙකුට. ඉතින් ගිහිලා මැටි බුදු කෙනෙක් වගේ මේක දිහා බලහන් ඉන්න ඕනේ. මගේ නෙවෙයිනේ. මේ යන වැඩේනේ. මොකද මම මේකට අත දාන්නේ හේම මේ යන්නයි. අන්තිම අමාරු. සාකච්ඡා කරන්න බැරි තරම්. sannivedana කරන්න බැරි තරම්. මොකද භාවනා කරනවා කියලා තටමණ්ඩයි කට්ටියට ඕන. ඇත්ත මුලදී තටමණ්ඩ ඕනේ. කීකරුණාට පස්සේ සංසුරණට පස්සේ පුළුවන් තරම් වෙලාවක් ඒකට පෑදිතියට බොරදියක් කරන්නේ නැතුව අනාකූල ප්‍රවාහය ආකූල කරන්නේ නැතුව එහෙමම යන්නදරින්. ඒතකොට තමයි ස්වභාවයට ඉඩ දුන්න වෙනවා. සම්පූර්ණ ජීවත් වෙන චිත්තක්ෂණයක් පාඩපත් වෙනවා. දඟලන හැම චිත්තක්ෂණයක්ම ආංශිකයි. දමක දඟලන හැම චිත්තක්ෂණේ අපි එක පැත්තක් දිහා බලනකොට විශාල ප්‍රදේශයකට අන්ධකාරයි. ඒ මොනක්වත් නොකර අවදි වෙනකොට අන්තක 360ම ආවරණය වෙනවා. එතකොට තියෙනවා ජීවත් වෙනවා කියන්නේ. හැබැයි කවදාකවත් ඒ ජීවත් වෙන අත්දැකීම කාටවත් කියලා දෙන්න බෑ. වචනෙට දාන්න බෑ. වචනෙට දාන හැම දෙයක්ම තුච්චයි. නීචයි. ඒ පූර්ණත්වය ඒකට පාවිච්චි කරේ ලොකු සාන්තින කාලේ ශාසන සම්පatti කර අවස්ථාවක් කියලා. ඒකට ਸਰවඥංශේ පාවිච්චි කරේ ක්ෂණ සම්පත්තිය කියලා. කිසිම දෙයක් කරන්නේ 100%ක්ම අවදී සියලුම හැකියාවල් තියෙනවා මුකුත් කරන්නේ නැහැ. 100%ක්ම අවදි. ඒ එහෙමවත් විතරයි ජීවිතය. ඉතින් ඒ වගේ එකක් මේ එන්නයි මේ කටයුතු කරන්නේ. අන්න ඒකට පිහිටන්න ඕනේ කොහොමද කියලා කාටවත් කියලා දෙන්න බෑ. සංකල්පයේ ඇතුව වරද්ද ගන්න. පරිශන කරන්න. ටික ටික ටික ටික ලඟ වෙනවා. අද උදේ පරයන්කය ආනාපාන සතිය වැඩුවා. ආස්වාදයේ සහ ප්‍රස්වාදයේ පිළිබඳ වෙන වෙනම ප්‍රකට හඳුනා ගැනීම හැකි වුණා. තවදුරටත් නියම ප්‍රගුණ කරන විට එය සියුම් වී නොපෙනී ගියා. එනමුත් හොඳ සිහියෙන් මා ඇය භාගයක් පමණ ගත කළා. හිතේ ප්‍රබෝධයක් දැනුණා. ඒ සිහියෙන් සිහියේ වෙනසක් වුණේ නැහැ. සද්ද ඇහුණත් සිහියේ වෙනසක් නැහැ. එක වෙලාවක් එසේ සිටින විට කයේ පහළ කොටසේ වේදනාවක් දැනුණා. එය වෙනස් වෙවි තදින් දැනුණා. සිහිය වෙනසක් නැහැ. මා ඉන්පසු ඒ සිහිය වේදනාව දෙසට යොමු කළා. දෙස බලා සිටියා. ඒ තුනී වී ගියා. ඒ වේදනාව සියුම් වී ගොරෝසු වී නැවත නැවත මතු වුණා. මා හිතේ වෙනසක් නැතුව ඒ දෙස බලා සිටියා. පැය එකහමාරක් පමණ මා එසේ සිටින්නට ඇති. ඉන්පසු සීමිත ඉරියව්වට ඉන්පසු සිටින ඉරියව්ව මෙනෙහි කර භාවනාවෙන් නැගිට්ටා. භාවනාවේ දියුණුව සඳහා සුදුසු උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඉතින් නැගිට්ටට පස්සේ ඉන්න ඉරියව්වෙන් පස්සේ නැගිටතර පස්සේ සලකා බලනද ඉරියව්ව මාරු වුණාට සතිය කැඩලාද කියලා. යම් වෙලාවක තමයි දැනගන්න පුළුවන් වුණොත් මම භාවනා නැගිට්ටා කියලා අපි සම්ප්‍රදාන කුල කිව්වට සතිය නම් භාවනාව ඉරියව්ව වෙනස් උනායි කියලා සතිය කැඩිය යුතුම නැහැ. ඒක බැලුවේ නැත්නම් ඉතින් පශ්චාත්තාප වෙනවා අයියෝ පැයකමාර කළ භාවනා නැත කරයි. නෑ එහෙම නතර වෙILLක් නෑ. භාවනා කියන එක ඉරියව් හරහා සද්ද වේදනා හිතවිලි හරහා මනාපමනා පහරහා මල් මාලක මැදින් දුවන නූල වගේ කොයි මල ඇමිනුවත් නූල තියෙනවා. ඒ නිසා ඉරියව් මාරුණාට සතිය කැඩීම අත්‍යවශ්‍ය නැහැ. ඉතින් යෝගාවචරය ලේසිරත් පහසුරත් මේ වගේ වචන පාවිච්චි කරාට ඒකට අර ඇතුලේ අවංකව අපිට සහයෝගය දක්වන සතියට පොඩි කෙනෙහිල්ලක් තියෙනවා. පොඩි කෙනෙහිල්ලක් තියෙනවා. ලේසියට කියනවා නෑ මට නිින්ද ගියා, නෑ මට අසතිය හිටියා, නෑ මට හිත පිට ගියා, නෑ මගේ ඉරියව් මාරු වෙච්ච නිසා භාවනා නතරුණා කියලා කිව්වට ඒ හැම කඩන්න පුළුවන් එකක් නෙවෙයි සතිය කියන්නේ. සතිය කියන්නේ මේ ඉරියව් මාරුවාට කරන එකක් නෙවෙයි. හිත පිට ගියාට කරන එකකුත් නෙවෙයි. අරමුණක් නැතුණාට කරන එකකුත් නෙවෙයි. අනේ ඔක්කොම හරහා මේ මල් මාලක තියෙන නූලක් වගේ විනිවිද විනිවිදන යනකොට ඔන්න බුදුහාරු කියපු වචනේ හම්බ වෙනවා. සතාධිපතිය ධබ්බේ ධම්මා ලෝකේ තියෙන සියලුම සංසිද්ධියට සතිය අධිපති. පව් කෙරුවත් පින් කෙරුවත් අරමුණ වෙනස් වුණාත් ඊටව වෙනස් වුණා සතිය තියෙන. ඒ නිසා අන්නේ විදිහට සතිය කැඩනවා කියලා සත්න පාවා දෙන්නේ නැතුව ඉරියව් වෙනස් වුණාට සතිය කැඩෙන්නේ නැහැ කියන දේ පරීක්ෂා කරන්ඩ නැගිටට පස්සේ ආයෙ සලකා බලන්න මම ඉරියව්වෙන් වෙනස් වුණාට නැගිටලා ගියාට සතිය කැඩලාද කියලා. එතකොට අරමුණ ලද වීරියත් එක් බවට පත් වෙනවා. නැත්තම් බහා තමලද වීරයෙක් ඇත්තෙක් බවට පත් වෙන නිසා දිගටම දවස පුරාවටම ලදලද වෙලාවේ මේ සතිය පවත්වන්න උත්සාහ කරන්න කියන එක තමයි පොදු උපදේශයක් වශයෙන් මතක් කරන්නේ. පිරුවන් තරණයි ස්වාමීන් වහන්සේ සක්මේදී එක් එක් අවස්ථා ඇති වුණත් වරහන් වේදනා, සීතල, උණුසුම මේවා ගණන් නොගෙන සක්මනටම හිත යොමු කරගෙන ඒ පියවර පමණක් කිරීම සුදුසු වන්නේද? මේ ටික නම් ඇත්තටම අපි මුල් උපදේශ පන්තියේ දීලා තියෙනවා. නමුත් මේ පරීක්ෂා කරලා බැලලා නැතුව කතා කරන්නේ. තාම මේ උපදේශ සිල්ලා ගන්නවා මිස එක සැරයක්වත් සක්මන් කරලා මෙහෙම වුණේ කියලා විස්තර නැහැ. ඉතින් එතකොට මට සාකච්ඡාවට ගන්න තරම් හරපද්ධතියක් එකේ නැහැ. ඒ නිසා තමන් කලේ මොකද්ද වැටුනේ මොකද්ද කියන එක වார்த்தාවට ඇතුල් කරොත් නම් සාකච්ඡාවට ආර්ථයක් තියෙනවා. නැත්නම් මොකද්ද කරන්න ඕන කියන කාරණා නම් මූලික උපදේශ පන්තියේ නැවතත් අරුම්කම් දෙන්න කියන එක තමයි මතක් කරන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ පර්යංක භාවනාව සඳහා පර්යංකගත වූ අවස්ථාවේදී ආස්වාදක ප්‍රස්වාස ඉතා ගැඹුරින් අධ්‍යයනය කළ නොහැකිය. නමුත් හුස්ම රැල්ල උරස් කුහරය තුළට ඇතුළු වීම හා උරස් කුහරයෙන් ඒ පිටවන ලෙසත් ඒ අතර කාලය තුල උරස් කුහරය තුල රැඳී ඇති ලෙසත් දැනගත හැකිය. මෙයද ගැඹුරින් අධ්‍යයනය නොවේ. මෙසේ සුළු වේලාවක් පර්යංකේ ගත කළ විට හුස්ම රැල්ල තුනී වී හිත හුස්ම රැල්ලෙන් මිදී හිත ගැඹුරු සිත්තරතාවයට ලක්වේ. මෙම தත්ත්වය පර්යංකගතව භාවනා කරන බොහෝ අවස්ථාවලදී සිදුවේ. මේ මොහොතේදී මා පර්යංකේ ගත කරනු ලබන බවක් වැටහේ. මෙසේ නිහඬතාවයේ නැතිනම් හිස් බවට පැමිණෙන බොහෝ අවස්ථාවලදී මාහට දීප්තිමත් ආලෝක ධාරාවක් වරහන් ඇතුලේ කහ පැහැති අධ්‍යයනය කළ හැකි අතර එය හිරණ වේදන ආකාරයට දිස්වි අවසානයේ නොපෙනී යයි. තවදුරටත් පරිණාමයේ ගත කරන විටදී විවිධ වූ චලනයන් ආලෝක දැකගත හැකි අතර ශරීරය ඊටමත් සැහැල්ලු භාවයකට පත්වේ. මෙම தත්ත්වය මා බොහෝ කාලක් බොහෝ කලක් පරිණාමයේදී අත්විඳින අතර ඒන් මාහට අධික ප්‍රීතියක් මෙන්ම සිතට මානසික සුවයක් ලබා දීම හේතුවෙන් මෙම தත්ත්වයට මා නිතර නිතර පත්වන හේතුවෙන් මේ සමහර විට සමහර අවස්ථාවකදී ඇබ්බැහියක් ලෙස මට හිතේ. මෙසේ පැය භාගයක් පමණ වුවද ඇතැම් විට පැයක් පමණ වුවද ගත කළ හැකි අතර මෙම தත්ත්වයට පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තවද මෙසේ පරියන්ගතව සිටින විටදී විවිධ සිතුවිලි පහළවද ඒවායේ මූල ස්වභාවය හොඳින් හඳුනාගත හැකි බැවින් බොහෝ විට ඒවායේ නොඇලේ. මා පරියන්කේදී අත්විඳින தත්ත්වේ භාවනාවේ වරන් ඇතුළු විපස්සනා හොඳ පෙර ලකුණක් නම් ඉදිරියට භාවනා කරගෙන යාමට උපදෙස් දෙන මෙන්ද කාරණිකව ඉල්ලා සිටිමි. මේක අර සක්මණටත් යොදවලා සක්මණේදිත් මේ වගේ විස්්‍රාම වෙන ගතියක් සක්මණේදිත් හිත ඇතුළට වද ගන්න ගතියක් එනවනම් ඊට පස්සේ පුළු පුළුවන් වෙලාවට එදිනදා ජීවිතේ කටයුතු කරනකොටත් ගන්නවනම් තමන්න තේරෙන්න පටන් අරගනි මේක මේ පරියංකයට විතර සීමා වෙච්ච මානසික තත්වයක් නෙවෙයි මේ මනසම තමයි දවස පුරාම තියෙන්නේ ඉතින් දෙවිධයකට බලන්න පුළුවන් පර්යංකේ ඉන්න වෙලාව වැඩි කිරීමෙන් ගැඹුර වැඩි කරන්න පුළුවන්. සක්මනේ සහ පර්යංකේ දිනදා වැඩ කරනකොට මේක දැකීමෙන් මේකේ පුළුල් භාවය වැඩි කරන්න පුළුවන්. නිසා ගැඹුරත් වැඩි කරන්න පුළුල් භාවයත් වැඩි කරන්න. එතකොට තේරෙයි මුළු දවස පුරාම වෙනතට වඩා අවදි ගතියක් එන්න පටන් අර ගන්නවා. ඒක ඇබ්බැහියක් කියන එකට නම් මම අත් දෙක උස්සලාම බාර ගන්න. ලෝකේ තියෙන ඇබ්බැහි වලින් භයානකම ඇබ්බැහිය තමයි සතිය. ඒකට පොඩ්ඩක් හරි මෝන දුන්නට පස්සේ උන්ද ගලවන්නම බෑ නිවන් දැකලා මිසක්. ඔය කුඩු ගැහුවට බිව්වට වැඩි ගණන් ගන්න එපා. ඒක නැති වෙනවා. මේ කුඩු ගැහුවොත් නම් ආයෙ ගොඩ ගන්නෑ. ඒකයි බුදුහාමර කියන්නේ දන්න කෙනෙකුට කුඩු මුලක් විකුණ ගන්න. නැත්තම් බිස්නස් පාඩුයි. මේක නිමි પરම්පරාවක් වෙනවා. අපෙන් ඉවර වෙනවා. කොහොම හරි කුඩු කුඩු මුලක් වුණා ගත්තොත් ඌ බූදලි විකුණලා හරි අම්මා අප්පා දාලා එනවනේ මේකට. ඉතින් පොඩි දෙල්ලමක් බෑ. කුඩු ගහන එක අම්මා පදාලෙන්නේ නැහැ නේ. බූදලේ සේරම දාලා ඇවිල්ලා නොදන්න කෙනෙක් ආවටලා නොදන්නා පරිසරයට මේ සතිය වඩන්න දඟලන්නේ ඇබ්බැහිය බරපතලකම තමයි. අපි ඇබ්බැහි කාරෝ 20 ගාණක් ඉන්න උඩට. වැඩිම උච්චරම තමයි. විතර කවුරු හරි ඔයගොල්ලෝ කවුවිලා කන දෙයක් කාලා වැඩිම භාවනා කරනවා ඔය කුඩු මුල ගහගෙන ඉන්නේ. සූස්තිය කියලා මං කියන්නේ. සූස්තිය කියලා කියන්නේ ගංජා ගහන මිනිසුන්ට එනවා සූස්තියක්. බලාගත්තේ බලාගෙන උදේ වෙනකන් ඉන්න පුළුවන්. සතිය වඩාගත්ත පස්සේ මේ රට ගිනි ගත්තද කවුද අගමැති වෙලා ඉන්නේ පොලිස්පති කවුද ගාලල්ලා මොන දෙයක් වුණත් ගානක් නැහැ භාවනා කරගෙන ඉන්න. දැන් භයානක හැබැයික්. පුළුවන් නම් ගෙදර ගිහිලා එකෙකුට දී ගන්න බලන්න. ඒ සීය සේනාවති කියලා මිනිස්සයා මේ ගිහිල්ලා තියෙන නිගණ්ඨනාත පුත්ත කියලා යාගේ ශාස්ත්‍රුන් වහන්සේ නිගණ්ඨනාත පුත්ත කියලා කළු මට සරුවචාන්සේ හම්බෙලා කොට සාකච්ඡා කරනවා. නිගණ්ඨනාත පුත්ත දන්නවා ගියොත් මෙයා කා එන්නේ නැහැ කියලා. ඊට පස්සේ කළෝ සමන බෞද්ධ ගෞතමයා කාට යන්න එපා වශියක් තියෙනවා. ඊට පස්සේ කළේ මම හමුදාපති. මම ওই වශී වලට අහු වෙන කෙනෙක් නෙවෙයිනේ කියලා. අනේ ගිහිලාට පස්සේ බුදුරජාණන්සේ ප්‍රශ්න දෙකයි ඇහුවේ. ඉවරයි. ඊට පස්සේ ප්‍රශ්න 15ක් විතර අහනවා රස බලන්න. බල්ල බල්ල කියන සාන්ත පළවෙනි ප්‍රශ්නේ මට ඔබ වහන්සේ තේරෙනවා. නමුත් ඔබ වහන්සේ ප්‍රශ්න විසඳන ක්‍රමයේ රසව බලන්න මේ ප්‍රශ්න ඇහුවේ. අනේ මාව දිවි අතීතෙක් ගෝලෙක් කරලා බාර ගන්න ත්‍රිවිධ රත්නේ ධර්ම ගිය උපාසකෙක් කියලා බාර ගන්නට බුදුහාම කියනවා මේ ඔබ සේනාපති කෙනෙක් හදිසි වෙනස් කරන්න යන්න එපා තීන්දු. එතකොට ඔබ අනුව ඉන්නව බර ගන්න. ඒ නිසා ගෙදර ගිහිල්ලා කල්පනා කරලා බලපන්. හදිසි වෙනස් කරන්න තරම් සරල මිනිසෙක් නෙවෙයි කියලා. අනේ ඔබ වහන්සේ එහෙම කියනකොට මට මීටත් වැඩිය සතිය සද්ධාව පහළ වෙනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ කියනවා මම දෙවෙනි සැරේටත් කියන්නේ ඔබ රටේ සේනාපති බොහෝ සාසුනන්ට උදව් කරන අය හදිසි වෙනස්කම් කරන්න එපයි කියලා. අනේ ඌවති විච්චාවයි මට අපේ ගෙදරට හෙට දාන්නට වඩින්නේ කියලා. ඉතින් දානෙට බුදුහාමරෝ වඩනකොට නිකණ්ඨනාත පුත්තත් වෙනවා දානෙට. සේවකයාට කියනවා පිටිපස්ස විලගාව පැදුරක් දාලා කාඩියෝදී දෙකට අහල් බත්තලියුම බෙදන්න කියලා. ඉතින් ඒකෝට ඒගොල්ලන්ට හිතා ගන්න බෑ මේ මෙච්චර කල් අපි ගෙදරතරෙන් කකුල් හොදලා වඩාගත් අපි දැන් බුදුහාමුදුරුවෝ මගන දාන දෙනවා අපිට පිටිපස්සේ පිළි පැදුරක් කියලා කාඩියෝදි දෙකට අහලේ බතුයි සුනුසල් බතුයි දෙනවා. ඊට පස්සේ ගියාට පස්සේ නිකණ්ඨනාත පුත්තු කියනවා මම උඹට කිව්වේ ඕනෝක තමයි. උතෙන්ද ගියොත් නම් ගැලුමක් නෑ වශියක් කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඇත්ත වශි අනේ මගේ ගෙදර කට්ටියටත් මේක දී ගන්න නැත්තම් කියලා මට හිතෙනවා කියලා. බුදුහාමුදුරුවෝ ගාව තියෙන වශයෙන්. අපි මොකද්ද මෙච්චර කල් බුද්ධහම කියලා කරේ? අපි මොකද්ද බුදුහාමුදුරන්ගේ පණිවිඩය කියලා කරලා තියෙන්නේ? කවුද මේකට වග කියන්න ඕන? මේ දේ කරන්න මොනවද අපිට අඩු? මේ දේ කරන්න කවුද බාධා කරන්නේ? අපි මේ තියෙද්දී මේ රටක් ප්‍රශ්න ඇති කරන, ජාගමක් ප්‍රශ්න කරන, ජාතිය ප්‍රශ්න කර කර දඟලනකොට ඉතින් මේකට ඇබ්බැහියක් වෙන්නේ නැත්නම් පුදුමයි. එහෙනම් ඒ කියන්නේ ඒකාන්තයෙන්ම අත්තිකිලමතාන යෝගේ නැත්නම් කාමසුකල්ලිකාන යෝගේ තමයි. මධ්‍යම ප්‍රතිපදාවන මේකට ඇබ්බැහි වෙනවා වෙනවාම. නමුත් මේක මේ පරියන්කට ඇබ්බැහි වෙන්න එපා. සක්මණ ඉදින්ද වැඩ සීළු දෙය කෙරේ යොදවන්නේ කියන එක තමයි පණිවිඩය කියන්නේ. දරු ස්වාමින්වහන්සේ සක්මන් භාවනා කර වාඩි වූ විට ඇඟේ පිම්ගේ පිම්වීමක් හැකිලීමක් බලා පසුවද නාසය තුල උෂ්ම වැටීමක් නැතිවීමක් බලන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මේට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. තේරෙන්නේ නැහැ කියන එක මොන හොඳට කියවන්න ප්‍රශ්නේ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කර වාඩි වූ විට ඇඟේ පිම්වීමත් හැකිලීමත් බලා පසුවද නාසය තුල හුස්ම වැටීමක් නැතිවීමක් බලන්නේ ගරු ස්වාමීන් වහන්සේ මෙයට පිළිතුරක් බලාපොරොත්තු ප්‍රශ්නයක්වත් මොකක්වත් ප්‍රකාශයක් නැහැ කරුණා කළේ එළියෙන් එක නම් කියවනවා නම් මොකද්ද මේ දැනගන්න ඕන කියලා එහෙම නැත්නම් මම කියනවා ලේසි උත්තරේ ආයසරයක් මූලික උපදේශ ටික අහන්න ඒක හොඳට පැහැදිලි ඉතින් ඒක මේ මොකද්ද තැනකට යොමු කරනවා පැහැදිලි නැහැ ඒ නිසා කරුණා කළා ඒ ප්‍රශ්න කෙනෙක් කරන නැවතත් මුල් උපදේශ පන්තිට අහුම්කම් දෙන්න එතකොට තමයි ඒකට උත්තරේ හම්බෙයි කියලා මම ඉල්ලා බලාපොරොත්තු වෙනවා පින්වත් ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව විනාඩි 10ක් පමණ කළාට පසු විදර්ශනා භාවනාව කළාට වරදක් වේදයි ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉතින් මට කියලා දෙනවනම් මේ විදර්ශනා භාවනාව කියන්නේ මොකක්ද කියලානේ මම නම් දන්නේ මේ කියන එක නා පොඩ්ඩක් විස්තර කරලා දෙනවා නම් මොකද්ද මේ ගාල්ලෙන් ගෙනාවු විදර්ශනාව මට දන්නේ මට ඒක නිසා මං ආනාපාන සතිය නම් කියන ටි කරන ටි මේ බෙදා ගන්න ගන්න කැමති ඊට පස්සේ විදර්ශනා කරනවා කියන එක අදහස් කරන්නේ මොකද්ද කියලා මේ නැවත ලියන්නේ කියලා මං ඉල්ලා හිටිනවා මොකද මම දන්න ක්‍රමයක් නැහැ එහෙම එකක් ගරු ස්වාමින්වහන්සේ කොපමණ මහන්සි වී ආනාපාන සතිය යෙදුනත් ටික වෙලාවකින් මම ඉන්නේ මරණානුස්සති භාවනාවේ හෝ පිළිකුල් භාවනාවේය. මේ මාගේ වරදක් නම් කරුණාවෙන් මාහට වඩා දෙනසේක්වා. ඔව් ඒ දෙකේ මොකක් හරි ප්‍රසිද්ධ එකක් කරන දිගට පාවිච්චි කරන්න. මරණානුසතිය නම් ප්‍රසිද්ධ වෙන්නේ ඒක දිගේ යන්න. පිළිකුල් භාවනා නම් ප්‍රසිද්ධ වෙන්නේ දෙකේ එකක් කරනවා නම් මොන කුණු හරි කරත් නිවන් දකිනවා. එච්චරයි කියන්නේ. මොකක් හරි එකක් අරගෙන මේ තට්ටු මාරු කරන්න එපා. ඒක තමයි මේ කාමච්ඡන්දේ කියන්නේ. එකක් අරගෙන කරනවා ඒක අග්‍රභාවයට යනවා ඒකෝදි භාවයට යනවා. ඒ නිසා ඒක තේරුම් ගන්න වඩා ප්‍රකට එක අනු ඒකම කරන්න. ගෞරවනීය ස්වාමින්වහන්ස හිත හුස්ම රැල්ලටම ඒකාග්‍ර වී ඇති විටක පළමුවැනි අනිමිත්ත තනික චිත්ත සමාධි අවස්ථාව පිළිබඳව සිහිපත් වීම දෙවැනි මගපල අවස්ථාවට පැමිණීම සඳහා බාධාවත්ද ආචාර්යයන් කියන්නේ මොකද්ද ප්‍රශ්න තේරෙන්නේ ගෞරවනීය ස්වාමින්වහන්ස හිත හුස්ම රැල්ලටම ඒකාග්‍ර වී ඇති විටක පළමුවැනි අනිමිත්ත තනික හිත සමාධි අවස්ථාව පිළිබඳව සිහිපත් වීම දෙවැනි මගපල අවස්ථාවකට පැමිණීම සඳහා බාධාවක්ද මොකද්ද කියන්නේ කියලා මේ තේරෙන්නේ නැහැ මේ මාර්ගඵල කතාවකුයි අනිමිත්ත කතාවකුයි තියෙනවා අත්දකින්නේදී මූල කර්මස්ථානට සාපේක්ෂව කියනවනම් මට පුළුවන් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. නැත්නම් මේ බරපතල වචන දැම්මට මොන අර්ථයක් මේ ලියන එක නෑරන් තියනවද මන් දන්නේ නැහැ. කරුණා කරලා තමන් කරන භාවනාව මොකද්ද මූල කර්මස්ථානේ පේන්නේ කොහොමද ඇති කියලා කියනවනම් මට පුළුවන් සාකච්ඡා. ඒ නිසා නැවත ප්‍රශ්නේ ලියලා අහන්නයි කියලා මම ඉල්ලා හිටියා. පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මෙම ස්ථානයේ පැවති නේවාසික වැඩසටහන කීපයකට සහභාගී වූ යෙක්මි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව පරයන්ක භාවනාව හා සක්මන් භාවනාව සම සම කළ යුතුවත් මා නිවසේදී දෛනික කාර්යයන් කරන විටත් ගමනක් යන අවස්ථාවල්දී සක්මන් භාවනාවට බොහෝ අවස්ථාවල සිත යොමු කරමි. එවැනි අවස්ථාවල මගේ සිතට වෙනත් අරමුණු බොහෝ විට නොයන අතර කරන කාර්යයේ සිත පිහිටන බව මට හැඟියයි. පරයන්ක භාවනාවට යෙදෙන කාලය බොහෝ අඩු වෙන්නේ පැය භාගයක් පමණ ආනාපානට සිත සබාගෙන සිටීමට මා හුරු ඇත. පැය භාගයේ අවසන් විට මගේ තුනටියේ කකුල්වල අධික වේදනාවක් හටගනී. මෙම මම ඒත් සමහර දිනවල දිගටම පැයක් පමණ වේදනාව ගැනත් වරහන් ඇතුළු වේදනාව ඇතිවන විට සිය තබා නැවතත් ආනාපාන සිත තබා ගතිමි. එම අවස්ථාව එන විට මගේ සිතට සිතුවිලි ඒම නැති තරම්ය. නැවතත් ඇතිවන්නේ වේදනාව ගැන සිතුවිල්ලයි. විට මට නැගිටින්නට සිතෙයි. මම මේ භාවනා කිරීමෙන් ඉතාම ගෞරව ගරු කරන යෝගිනියක් බැවින් තවදුරටත් ආනාපාන භාවනාව වැඩි කර ගැනීමට නිසි උපදේශක් දෙන තේක්වා පෙරවන් සර්. මේ අනක්‍රමයේ මෙච්චර වැරදි නෑ යෝගාවචරයගේ මන අපිට තරම් සතුටු නැති වුණාට පැය භාගේ ඉන්න එක එකවර පැය කරන්න යන්න එපා. දවසින් දවස ටික ටික ටික ටික වැඩි කරන්න. ඒ හරහා මේක මේ කරන ක්‍රමේ හරහම මාතෘකාව මතුවලා ඉඳී ඉතියි. ඒ නිසා ලොකු වෙනස්කම් කර නැතුව නිතිපතා භාවනා කරන්න විශේෂයෙන්ම පරියංකය පැයක් විතර යනකම්ම කරන්න. දවසට පැයක් මදි ඇති ඇතිවට කියනවා නෙවෙයි මදි. අඩු ගන්න පැයක්වත් කරනකම් ආසනේ වෙනස් කරන්න. පහසු ආසනයක ඉඳගෙන පටන් අරගෙන පුළුවන් තරම් බලන්න. ඇය දක්වා ටික ටික වැඩි කරන්න. එතකොට වේදනාව මෙනෙහි කරත් ආනපාන මෙනෙහි කරත් කමන්නේ. ඉදිරිපත් වෙන අරමුණ ප්‍රධාන තැන තියාගෙන අනේක තමයි කරන්න තියෙන්නේ මේ වගේ අවස්ථාවක. දිරුවන් සරණයි පරියංක භාවනාවේදී හුස්ම රැල්ල පවත්වාගෙන යන අතරදී කකුලේ හිරිවැඩීම ඇති වෙයි. ඒ උස්සන්න වූ විට භාවනා මඳකට නවතා ඒ ගැන මෙනෙහි කරන කරමි. ටික වේලාවකින් ඒ නැති වී යයි. නැවත භාවනාවට සිත වීමෙන් සිත යොමු වීමෙන් සිත තැන්පත් වන විට ඇඟ පුරාම පටු වෙනවා දැනෙන විට ඒ දරා ගැනීමට අපහසුන් හේයින් වෙන අරමුණු වලට සිත යොමු වෙනවා. ඒ විට මම අනිත්‍ය මෙනෙහි කරමි. භාවනාවට මෙන්න ඈත් නොවි සිත අනිත්‍යතාවයයි සිහි කිරීමෙන් එය මගහැරී යයි. මෙසේ කිරීමේදී ආනාපාන භාවනාවට බාධාක් වේදයි කර්මාවෙන් පහදා දෙන්න. පැහැදිලිවම එක එක සංකල්පවලට අඳුලා දෙන එක එච්චර වටින දෙයක් නෙවෙයි. නම හිලිවැටෙන එක සාධාරණයි, හිලිවැටෙනක මෙනෙහි කරන එක සාධාරණයි, ආපහු අරමුණට එන එක සාධාරණයි. ඔක්කොම සිද්ධ වෙන දේවල්. නමුත් මේ අනිච්චන් දුක්ඛන් අනත්තන් අඳුන්ලා දෙන එක ඒක නම් අනුමත කරන්න බෑ. මොකද ඒක විහිං කරන එකක්. විහිං කරන දේෙන් තමයි අපි භාවනා අවුල් කරගන්නේ. භාවනා වෙන කිසි දෙයක අවුලක් නැහැ. මේ කියන එකකවත් නරකක් නැහැ. ඒ නිසා වෙන දේ පුළුවන් තරම් මානසිකාරට යට කරගෙන දිගට කරන එකයි තියෙන්නේ හඳුන්වා දීම් කරන්න නැතුව. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්සේ ආනාපාන සති භාවනාව මම දැන් මම දැන් මෙතන මෙනෙහි කරන අතර සියුම්ම ආනාපාන වාර දෙකක් පමණ දැනී අවසන් අවසානයක් මෙන් කය පහලට තැන්පත් වන බව දැනුනි. තොටිල්ලක මෙන් නැලවෙන ස්වභාවයක් ඉන්පසු දැනුනි. නැවත ආනාපානය මතුවී කය ඉදිරියට නැමී ගලක්කේ තද විය. අරමුණු කළද කය සලවීමට නොහැකි විය. නැවත ආනාපානය මතුවිය. ඉහසිට පහලට යම් ශක්තියක් ගමන් කරන්නාක් මෙන් දැනුනි. කය සැහැල්ලුවේ ගියේය. සද්ද වේදනාවලින් බාධා නැති සුවදායි බවක් දැනුනි. විටින් විට සිතුවිලි මතුවී නැති වී ගියේය. මේ සැහැල්ලු බවට ප්‍රියමනාප සිතක් පහළ වූ බව දැනුනි. පය භාගයකට පසු ගැස්සී ගොස් ඇත්තරුනි. භාවනා ශාලාවේ සිටින බවද අනෙක් අය නිහඬව භාවනා කරන බව දුටු විට නැවත සිත සංසුන් විය. ටික වේලාවකින් නැවත පෙරසීම සිත තැන්පත් විය. විනාඩි 10ක් පමණ නැවත ගැස්සී ගොස් පෙරසීම සිදු විය. නිින්ද ගියාදයි නොදැනිමි. මෙසේ එකම පර්යංකයේ දෙතුන් විටක් සිදු විය. ඉදිරියේ යාමට උපදෙස් ලබා දෙමින් කාර්මික ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවපත් පතමි. මේක එක පර්යංක 10ක් 15ක් යනකම් යන්න. ඒතකොට තමයි ලෝක පිළිබඳව කෝල ගතියක්වත් බය ගතියක්වත් නැතුව කුරුකමක් එන්න පටන් ගන්නවා. එතකොට Tamanට මේ හිත පිට යන්න හදන ලකුණු පිට යන පෙරනිමිති දැකලා වැඩියෙන් සතුටපත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා මේක භාවනාවේ කලබල වෙන්න දෙයක් නෙවෙයි. මීට වැඩි වාර ගාණක් වුණත් ප්‍රශ්නක් නැහැ කියන එකට හිත හදාගෙන යන්න ඕන. තව විනාඩි 45ක විතර කාලයක් තියෙනවා අපිට සක්මන් භාවනාවට නැවත තුනට රැස් වෙනවා අපි පරියන්ක භාවනාවට. සියලු දෙනාටම තෙරුවන් සරණයි.